ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ඊයේ වගේම අපි ඉස්සරහින් තියාගත්ත ඉදිරියෙන් තියාගත්ත ඒ දසුත්තර සූත්‍රයේම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපිට කියලා දෙන තවත් පාඩම් පන්තියකුයි මාතෘකාව වශයෙන් තිබුවේ. සාරිපුත්‍ර සාංශයේගේ මේ පාඩමේ නම භාවේ තබ්බ නැත්නම් භාවිනා කළ යුතු වැඩි යුතු ධර්ම 6 මොකක්ද කියලා මේ සාසන වෙන ප්‍රශ්නක් තියෙනවා. ඒ මොකද ඒ දසුත්‍ර සූත්‍රයේ වැඩි යුතු එක මොකද්ද දෙක මොකද්ද තුන මොකද්ද හතර මොකද්ද කියනකොට හරියට කැන්දී ගල බේරුවා වගේ සාර්පිත සංසේ ප්‍රශ්නෙත් අහලා උත්තර දෙනවා ඒක බොහොම විසිතුරු ඥාන විභාගයක් එතන තියෙන. ඒ වගේම හයේ පිණි පොතට ආපුවාම අහනවා කතමේ ච ධම්මා භාවිතබ්බා භාවිතා කළ ධර්ම හයක් මේ ශාසනයේ තියෙනවා කියලා ප්‍රශ්නයක් තියෙන එක අපි දත යුතුයි. දෙක ඒකට උත්තර දෙකක් නෑ එකයි දෙන්නේ. ඒ 6 තමයි අනුස්සති ධර්ම 6. ඉතින් ඒ නිසා මේ එවැනි ප්‍රශ්නයක් ධර්මයේ පිළිබඳ පරතර පැමිණියා වූ ධර්මසේනාධිපති වූ ඒ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් මතු කරලා දෙනවා. මතු කරලා දීලා ඒකට ඒ ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ සාර්ථක සංසේ මතු කරලා දෙනවා. එදි මේ ඔක්කොම කොට ගැහිලා තියෙන්නේ, පෙළ ගැස්සিলা තියෙන්නේ දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්‍යා කියලා නිවනටපත් වීම සඳහායි. ඒක නිසා බණ භාවනායේදී අපි අපි මේ වගේ නිවනට තුඩු දීලා තියෙන ධර්ම කොටාස අවුන් කන්දී මහරා සුතමේ ඥානේ හරහා භාවනාවට අනුග්‍රහ කරනවා අපි ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඉතින් මේ අනුස්සති ස්ථාන 6 අපේ ඔය තේරවාදයේ ප්‍රසිද්ධම පොතක් වශයෙන් නැත්නම් තේරවාදයේ රාමුව අදලා දීලා තියෙන අපේ විසුද්ධි මාර්ගයේ විශේෂයෙන්ම සංග්‍රහ කරලා තියෙනවා. නිසා කාට හරි අවශ්‍ය නම් විස්තර සහිතව දැනගන්න ඒ අනුස්සති ස්ථාන පෙන්ලා දීලා තියෙනවා සමත භාවනා මාත්‍රිකා යටතේ. ඉතින් ඇත්තටම මෙතන හයක් සාරිපුත්‍ර සංසේ නම් කරලා තිනවා. විසුද්ධි මාර්ගයේ පොතක් ගත්තොත් ඒක 10කට දසානුස්සති වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒකේ මුල් 6 තමයි මෙතන මේ දසුත්තර සූත්‍රයලා සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකෙදී පළවෙනියෙන්ම සඳහන් කරන්නේ අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ගුණමහිමේ සීකරණ එක. නැත්තම් බුදුරජාණන්සේගේ ගුණමහිමේ විශේෂයි සතිය පවත්නවා. අනුස්සති. ඉතින් මම ඊයේ ඉදිරිපත් කරපු ඒ කරුණ නිසා කෙනෙකුට මෙහෙම කුකුසක් එහෙම නැත්නම් සැකයක් ඇති වෙන්න පුළුවන්. අපි මේ බණ භාවනාව වගේ ක්‍රමයකින් බුද්ධජාන්සේගේ ಗುಣ වැඩිම හරහා අපි බුද්ධ පූජාවක් කරන එක තමයි හොඳම දේ. ඒ නිසා අපි මේ ගෙදර බුද්ධ පූජා තියන්න එපාද, පන්සලේ බුද්ධ පූජා තියන්න එපාද, බෝධි පූජා තියන්න එපාද කියලා අපි මේ මාන්නක්කාරකමක් ඇති කරන එකක් නෙවෙයි මේ. මතු කරලා දෙන්න ඕනේ. ඒ කොයි දේ කෙරුවා සතියෙන් කරනවා නම් ඕක තමයි බුද්ධ අනුස්සතිය කියන්නේ. තහං කරන මලක් නෙලන වෙලාවේ මලක් පෑන් ඉහින වෙලාවේ පූජා කරන හැම වෙලාවකම මේ සතියට මුල් තැන දීලා මම මේ කරන්නේ බුදුරජාන්සේගේ ගුණයට මලක් පූජා කරන එක තමයි. හැබැයි එතනදී ඉස්සර වෙනවා ගොඩක් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඉස්සර වෙච්චාම ඉතින් කියන්න කනගාටුයි සතිය පොඩ්ඩක් නැති වෙනවා. අන්න ඒ දේ වෙන්න දෙන්නේ නැතුව මේ ඉස්සල්ලා ආපු අඟති කනතිති පස්සේ ආපු අඟට ලොකු වෙන්න දෙන්නේ නැතුව මේ කරන වැඩේ මේ මල නෙලනවා මලට පැන් ගහිනවා මල සකස් කරනවා පූජා කරනවා කියන ඔක්කොම සතියෙන් කරනවා නම් එතකොට අර බුද්ධහනුස්සතියම තමයි වෙන්න කරන කටයුත්තම තමයි පුදුම තෙදක් එන්න පටන් පුදුම එල්ලයක් එන්න පටන් ගන්නවා නිවනට තුරු දෙනවා ඉතින් ඒක කියවපුවාම මේ සර්වචන් වහන්සේගේ ಗುಣ විශේෂයි මලක් පූජා කරන මේ කටයුත්ත ගත්තාම බුද්ධහනුසතිය පැත්තෙන් බලනවා නම් ගඳ කිලියට ගිහලා මල පූජා කරන එක තමයි කරන්න තියෙන්නේ. සතිය පැත්තෙන් බැලුවොත් වැසි කිලියට ගිහලා මල පහ කෙරුවත් එකම පින. සතියෙන් කරනවා නම් වැසි කිලියට ගිහලා මල පහ කෙරුවත් ගඳ කිලියට ගිහලා මල පූජා කරත් දෙකම එකයි සතිය පැත්තෙන් බලනකොට. ඕක තමයි අමාරු. ඉතින් කියන එකත් එක්ක හරි නෑ වැඩිය. මොකද ගඳ කිලියයි වැසි කිලියයි සම්බන්ධ කරන්න හදනවා. පුදන මලයි පහ කරන මලයි දෙක සම්බන්ධ කරන්න හදනවා. නමුත් මේ සතියේ තියෙන අසීමිත ගුණතෙද තමයි මොන දේ කෙරුවත් සතියෙන් කරනවා නම් ඒක බුද්ධානුස්සතියකුත් වෙනවා. කායගත සතියකුත් වෙනවා. ඒක සඳහා ගන්ධ කිලියට මේ යන්න ඕනේ මල් පහන් හඳුන් කూరు මොකුත් ඕනේ මේ කරන දේ එයිනොත් අපි හිතමු අපි පුරුදු විදියට කරන බුද්ධ පූජාව කරන වෙලාවේදී මේ භාවනා කරපු නිසා බණ අහපු නිසා වෙනතට වඩා නැමතිල්ලේ සතියෙන් ඒ බුද්ධහනුස්සතිය වැඩෙන විදිහට නිස්සද්දව මේ පූජාව කරනවා නම් බුදුචාන් වහන්සේ වතෙන් කෑකොසම් ගන්නකොටදී උදෝන කැමති වෙයි. බෙර ගන්නවට වැඩිය, ගෙජ්ජි හොලනවට වැඩිය, ගෝස කරනවට වැඩිය බුදුරජාණන්සේ කැමතියි මං ඉස්සරහට ඇවිල්ලා මිනිස්සෙක් වෙනදාට වැඩිය නැමතිල්ලේ වැඩක් කරා. වෙනදාට හතියෙන් වැඩක් කරා. වෙනදාට නිස්සද්දව වැඩක් කරා. නැත්නම් බුදුරජාණන්සේට පුළුවන් නම් නැගිටලා යනවා ওই මල්ලාසනින් ඉස්සරහට. නැගිටින්න විදියක් නැහැ මොකද ඕගොල්ලෝ මල්ලාසේ පුනෝලා බහින්න තැනක් නැතු ඉන්නේ බුදුහාමසොත් වෙන්න වෙලා. ඒ තරම් මේක පුරෝලා තියෙන්නේ. ඒ නිසා බුද්ධහනුස්සතිය පිළිබඳව සරුවචනංශයේ ගුණ පිළිබඳව කිසිම ගුණ විවේචනයක් නෙවෙයි මෙතන කරන්නේ. මේ කරන්නම් වාලේ කරන වෙනුවට අපි බණ භාවනා කරුවාට පස්සේ බණ ඇහුවට පස්සේ ඒ කරන දේ බුදුහාමුදුරන්ගේ පෞද්ගලික රුචිකත්වයට අනුව පිරිසිදුව නිස්සද්දව නැවතිල්ල කරමු. ඉතින් අර මං පරණ පුරුදු කතාවක් කියන්නම්. ඒක ඉතින් අහලත් ඇති. මේ කුමාරතුංග මුණදාස කියපු කතාවක්. මේ මහත්තයා දවසක් මේ පොසොන් දවසක හරි වෙසක් දවසක හරි පන්සලට ගියාලු. යනකොට කට්ටිය බෝධි පූජාව කියලා ඉවරයිලු. කට්ටිය බණ මඬුවට ගිහිල්ලා. ආ ඒක හොඳයි කියලා බුදුගේ ඇතුළට ගියාලු යනකොට පහන උත්පත්තු කරලා අඳුන් කුරු උත්පත්තු කරලා බුද්ධ පූජාවක් තියලා මලුත් පූජා කරලා දොර වහලා ගිහිල්ලාලු. ඉතින් ඇතුලේ හොස්ස කරන්න බැරිලු හඳුන් කුරු සැරයි පහන් සැරයි බුද්ධ පූජාට ආපු මැස්සෝ කූඹි ඔක්කොම දිහා බලනකොට ඉතලු යකෝ මේ බුදු කෙනෙකුට තියා මරණ දඬුවම නියමිත මිනිසෙකුටත් මෙහෙම කරන්න වටනවාද කියලා හිතනලු මේ කාමරයකට දාලා පහන් ගොඩක් පත්තු කරලා හඳුන් කూరు පත්තු කරලා බහින්න පාර ඉඩක් නැති වෙන කරලා බලනකොට පස්සේ එලිපත්‍ර තිබ්බ කකුල දොර ඇරලා ආපහු ගත්තලු දැන් ඕකටම ගිහලා තවත් මලක් පූජා කෙරුවට පස්සේ අර දඬුවමනේ තව වැඩි වෙන්නේ තියෙනකොට බුදුහාමුදුරුවෝ මොකද කුමාරතුංග පස්ස කකුල පස්සගත්ත කියලා ඒවලු ඊට පස්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ පිවිතුරු පුද්ගලයෙක් ඔබ වහන්සේට කරන්න ඕනේ ඔබ වහන්සේගේ යන වැඩ පිළිවෙලට උදව් වෙන වැඩක් මිසක්කා මේ මල් ගොඩක් ගොඩ ගන්න එකත් එහෙම තමයි බුද්ධ පූජා මෙහෙම දාන එකයි කිලෝරක් නැතු තම්බි හදන හඳුන් කුරුපත්තු කරන එකයි පහම්පත්තු කරන එකයි හුලං වදින්නෙත් නැතුව තියෙනකොට ගැළපෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඕකට මට තවත් දාන්න බෑ කිව්වා. ඊට පස්සේ කරා නේවි සුදු කුමාරතංග මම දුෂ්කර ක්‍රියා කරන වෙලාවදී මම බොහොම ඊට වැඩි දේවල් විඳලා තියෙනවා ඒ නිසා මට ඉච්ච රෝගේ ගාණක් නැහැ කොහේට වැඩි පහම්පත්තු කරලා හොම්බට තියලා ඇල්ලුවත් බුදුන්සේ විඳලා තිනවා නමුත් මට කියන්න දෙයක් තියෙනවා කුමාරතුංග මට මේකට කනගාටු වෙන්නේ මට හාමුදුරුවෝ අර බණවඩිය මං කිව්වා මං කිව්වා කියන පචහෙනකොට නම් මට හරිම කනගාටුයි කිව්වා ඒක නිසා පන්සලකට ගිහිලා බුද්ධ පූජාවක් කරන වෙලාවේ පොඩ්ඩක් කල්පනා කරන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ කරපු විදිහට ඒ පිරිසිදුව ඒ නිස්සද්දව ඒ නැවතිල්ල වැඩ කරන්නයි අපි හදාගෙන තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක නිසා මම විවේචනය කරාට බුද්ධ පුත්‍රෙක් වශයෙන් මම හිතන්නේ මම මේ කාට හරි කොනහඬ හදනවා කියලා මම කියන්නේ ඒ යන කෙනා මතක තියාගන්න මම යන්නේ සතියෙන් මේ කරන දේ කරන්නේ සතියෙන් මම නැවතිලියෙන් කරලා අපිට සරුවචනාංශර හොඳ කොහොම ස්තුති කරත් මදි. නැත්නම් ඒක පිරිසිදු කරන්න. එතකොට මේ වැඩෙන් Tamanටත් ඒ කරන වෙලාවේ කලබලයක් මොකුත් නැහැ. අපි සරුවචනාංශේ ළඟ ඉන්නේ අතපය හොදන්නේ මේ වැඩේ කරා ඉවරයි. බැලුව කෙනෙකුටත් පේනවා මේ කරන්නේ පූජාවක්. නැතු මේ ගෝසාවක් කලබගෑනියක් නෙවෙයි. එතකොට තමන්ගෙත් හිත චිත්තසංතාන යන්න ඉස්සලා හිත මෙහෙමයි කරනකොට පූජාව මෙහෙමයි ගිහිල්ලා ආවට පස්සේ මෙහෙමයි කියලා අපි කතම් මේ කතම් භූතස්ස මේ රත්ත්‍ින් දිවා වීචිපතන් තීති කියලා තමන්ගේ චිත්ත වීදිය බලනකොට පේනවා මම මේ ගෞරව සම්ප්‍රයුක්ත වැඩක් කරා මිසක් මේ යුතුයකමක් ඉෂ්ට කරන්න ගියා කියන එක නෙවෙයි. සරුවඥාන්සේ වැඩ ඉන්න වෙලාවකම ওই නාගිත කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන්සේ උපස්ථායක වශයෙන් ඉන්න වෙලාවක ගමකට ගමක් අද්දර මේ වගේ අරණ්‍ය සීනාසයක බුදුරජාණන්සේ වැඩ බව ගම දැන ගන්නවා. දැනගෙන විශාල පිරිසක් එනවා සුදු ආයකත්ත පෙනුමක් අරගෙන අනේ කාලෙකින් සරුවචනන්සේ දකින්නේ වන්දනා කරන්න. ඒකට අර අරණ්‍ය සීමාවේ නාගිත ස්වාමීන් වැඩ ඉන්නවා. ඊට පස්සේ කියනවා අපිට ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මේ පූජා කරමු කියලා. එතකොට මේගොල්ලෝ අර අරණ්‍ය සීමාවේ ගෝසාව. නාගිතාහඳුර කියලා බුදුහාමුදුරන්ගෙන් අහන්න ඉස්සෙල්ලා මේ කට්ටියක් ඇවිල්ලා සාංශ වන්දනා කරන්න යන කවුද බුදුරජාන් සාංශ කවුද නානන්ද නාගිතර මාළු කඩ ඒරියා වගේ කෑ ගහන්නේ කියලා අහනවා. එදිරි කියනවා මේ ගමට ආරංචිලා ඔබ වහන්සේ වැඩියයි කියලා. මේ පූජාවල් අරගෙන සෙනඟ ඇවිල්ලා ඉන්නවා. ඔය පිරිස අහනවා ඔබ වහන්සේ දකින්න පූජා කරන්න එන්න. නෑ මම කැමති නෑ කියන්නේ. මෙසේ නාගිත හඳුර පණිවිඩය රැංගිලා කට්ටියට කියනවා සරුවචන්සි විවේක ගන්නවා ඒක නිසා මේ අවස්ථාවේ කරන්න බෑ. අයියෝ එහෙම කරන්න එපාපා මේ මේකේ තියෙන හොද්දම කිතුල් ලකුණු මේකේ තියෙන නියම මීකිරි මේකේ තියෙන මේක ඒ නිසා කොහොම හරි පූජා කරන්න දෙන්නේ කියලා දැන් නාගිත හාමුදුරන්ට මේගොල්ලෝ කණ බින්දන් ගයි. නාගිත හාමුදුර ආපහු ගිහිල්ලා ਸਰවඥාන්සර කතා කරන ස්වාමීන් වහන්සේ වරක් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරා. ඒ පිරිසගේ ලකු සද්ධාවක් තියෙනවා. ලකු පිරිකරක් ඇවිල්ලා තියෙනවා. පූජා කරන්න හදනවා. නෑ. යන්න කියන්නේ ඊට පස්සේ නාගි දාමුරණ දැන් හරි අපහසු කර තත්ත්ව කරපත් වෙනවා. ගියාට පස්සේ අර පිරිස නැවත නැවතත් නැවත නැවතත් පින්සෙන්ට් වෙනවා. අනේ අපිට මේ අවස්ථාව ආරම්භ දෙන්න අපිට ගණ්ඩක් දැ පණවිඩේ කියන්නේ මොන විදියකින් හරි අවස්ථාව අරගෙන දෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි හැරේටත් නාගිතාමතු ගියාට පස්සේ බුදුරජාණන්සේ හිටපු මතේ මිදලා කියනවා මම ගෝසාවට කැමති නෑ. ওই පිළිකර ඕනෙත් නෑ. මම ඔබට දැන ගැනීම සඳහා එකක් කියන්නම්. මං අදන් මගට බැස්සට පස්සේ මාර්ගයට බැස්සට පස්සේ ගව්වතරන් දුර ඉස්සරහින් මට පේන්න කවුරක්වත් නැත්තම් ගව්වතරන් පිටිපස්සේ මට පේන කවුරක්වත් නැත්තම් මම හරිම කැමැති ඒ මොකටද මට අඩු ගන්න මේ වෙලාවේ මට අවශ්‍ය වෙලාවට මල මූත්‍රා පහ කරන්න පුළුවන් කියලා. ඔය සෙන ගිහික්ක හිටියොත් ඒකවත් කරන්න බෑ. ඉතින් ඒක නිසා ආයේ සජීවී සරුවචන් වහන්සේගේ විවේකයේ කැමැත්ත හුදේකලාවට කැමැත්ත. එහෙම නැත්නම් මේ ජනයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙලා ඉඳ තියෙන කැමැත්තත් අද මේ කරන දේවල් එක බලනකොට අපි ඒවට ද්වේෂ කරන්න යන්න නරකයි. ඒගොල්ලෝ මොකක් හරි අදහසක් ඇති එහෙම කරන්න. භාවනා කරන එක දැනගන්නවා අඩු ගන්න බුදුහාමරට ප්‍රතිපත්ති වශයෙන් පූජා කරන වෙලාවේදී අපි හුදේකලා වැඩේ කරමු. අපි විවේකීව වැඩේ කරමු. අපි නිස්සද්ද වැඩ කරමු. අපි නැවතිල්ලේ වැඩක් කරමු. ඉතින් ඒක කොතන කරත් බුද්ධ පූජාවක්. ඒ බුද්ධ පූජා තියෙන වෙලාවේ නෙවෙයි ඉතින් ඒ නිසා කාට හරි හිතෙනවා නම් මේ මේ වෙන දින දා ගන්න බුද්ධ පූජා නැතර කරන හතර කියලා මට එහෙම කර්මයක් උළු යොදා ගන්න ඕන කමක් නැහැ මං කියන්නේ ඒක කරනකොට 100ෙන් කරන්න SMS දාන්න slowly mindfully silently නැවතිල්ලේ සතියෙන් නිස්සද්ද වැඩේ කරනවා නම් ඒක මේ ආමිෂ වගේම ප්‍රතිපත්ති පූජාවකුත් වෙනවා ඒ නිසා කරගෙන යන චාරිත්‍ර මුකුත් නැතර කරන්න එපා. ඒකට මේ සතිය පොඩ්ඩක් එකතු කරන එක තමයි නැත්නම් බුද්ධහනුස්සතිය කියන එකේ මේ තියෙන කරන ක්‍රියාවලියේදී සතිය. දැන් අද දවල් අහපු ප්‍රශ්නයක් තිබුණා. මේ බුද්ධහනුස්සතිය වඩනකොට කොයි ක්‍රමයකට කෙරුවොත්ද හොඳ? කොයි කොයි චරිත ලකුණු වලට කොයි එක කරන්න ඕනද කියලා. මං අරහං අරහං අරහං කියලා භාවනා කරන එකද හොඳ? එහෙම නැත්නම් සම්මා සම්බුද්ධෝ කියලා භාවනා කරන එකද හොඳ? නැත්නම් විඥාචන සම්පන්නෝ කියලා භාවනා කරන එකද හොඳ? ධර්මදේශන නිමාවේදී මං කිව්වා. ධම්මජීව කියන මනුස්සයා කිව්වා. මට නම් ගැළපෙන්නේ බුදුහාමුදුරන්ගේ තියෙන මේ පුරුෂ ධම්මසාර්ථි උනේ කිය. ඉතින් ඒක කරන්න එක එක දේ ගැළපෙනවා. නමුත් මේක හොඳ නරක තේරෙන්නේ කෝකද වැඩි සතිය පිටන්නේ කියන එකේ. අපි පින් ප්‍රමාණයෙන් හෝ සද්ධා ප්‍රමාණයෙන් මනින්න ගියොත් වෙන කතාවක් කියන්න වෙනවා. මම මේ අවධානය යොමු කරන්න හදන්නේ මේ බුද්ධ ආනුස්සතිය කියන වචනේ තියෙන මේ සතිය කියන එක අනිකුත් දස අනුස්සති භාවනාවලත් තියෙන මේ සතිය කියන එක තමයි අපේ මේ වැඩමුළුවේ තේමාව. සතිපට්ඨාන. ඉතින් සතිපට්ඨානේ අරමුණක් තමයි බුදුහාමසගේ ಗುಣ ටික. ඒ ಗುಣ ටික සඳහා අපි පුරුදු පාඩට මේ විදිය කරමු. වැඩිමොත් කරන්න. මොකද මතක තියාගන්න කොත්තන සතිය පිළිහිටෙවත් ඒක බුද්ධ පූජාවක් කියන. මොන කටයුත්ත කරත් දඹදිව ගියත් අනුරාධපුරේ මහමෙවුනාවට ගියත් වෙන ගච්ඡන්තෝවා ගච්ඡාමි ඉතිපජානාති කියලා යනකොට තබන තබන පියවරක් පාසා. එහෙම නැත්නම් අලෝකිතේ විලෝකිතේ ඉස්සරහා බලන පැත්ත බලන හැම වෙලාවක් පාසා. අපි සතියෙන් ගත කරලා මේක බුදුරජාණන් වහන්සේට පූජාවක් වුණයි කියලා කිව්වොත් ඒක අනිවාර්යෙන් බුදුහාමුදුරු පිළිගන්න. ඒක අරගේ අර ගන්ධකිලියට කියලා මලක් පූජා කරන එකෙන් සංකේතවත් වෙනවට වෙන එකම තමයි මේ සති පූජාවක් කරන්න පුළුවන් නම් ඉතින් මේකෙදී අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඥානාරාම ස්වාමීන් වහන්සේට මුණ දෙන්න වෙන ප්‍රශ්න අනුව බලනකොට සංස්ථාව පටන් ගන්නකොට පුළුවන් තරම් ওই පූජා විදි අඩුවෙන් තමයි පටන් ගත්තේ. දැන් අපේ සංස්ථාව ඔක්කොටම ඉස්සරහින් හිටලා තියෙනවා. හැම පූජාවක්ම කරන්න ගත්තොත් සංස්ථාවේ කවුරු හරි පූජාවක් කරොත් අනික් අයට වැඩිය හොඳින් කරනවා. ඉතින් ඒක නිසා ආයෙත් සැරයක් ඕක කලබගෑනි වලට යන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ නිසා මේක පිළිබඳ පශ්චාත්තාවයක් නෙවෙයි මම වගේ අයියෙන් ඉතින් කතා කරන්නේ නැහැ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පැරණි සිද්ධාස්ථාන තියෙන ඕන තැනකට ගිහිල්ලා බලන්න කිසිම පැරණි රහතන් වහන්සේලා වැඩ හිටපු තැනක බුදු ගේක නටබුන් නැහැ. කිසිම තැනක නැහැ. ඒකේ තියෙන බණමඩුව තියෙනවා. දානශාලාව තියෙනවා, සක්මන් තියෙනවා. බුදු ගේ උනේ භාවනා කරන අයගේ පපුව තමයි. ඒ නිසා වෙනම බුදු කෙනෙක් හදලා යුතුයකම් ඉෂ්ට කිරීමක් නැහැ. භාවනා කිරීම තමයි තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් බෝධින්නාංශය තිබිලා තියෙනවා. බෝධින්නාංශය නියෝජනය වෙනවා ਸਰුවචනාංශය වෙනවට. දැන් මේක දැකපු ලොකු සාංශරණේ වෙන සුද්දෙක් කියලා තියෙනවා. බුදු පිළිමේ ලොකු වෙන්න ලොකු වෙන්න සාසනෙ පිරිනවයි කියලා. බුදු පිළිමේ සාසනෙ සයිස් එක ලොකු වෙන්න ලොකු වෙන්න සාසනෙ පිරිනව. මේ ළඟදි මට ආහම්තු කෙනෙක් ඇවිල්ලා අත ගහන්නයි කිව්වා. මොකටද බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවක් හදලා රත්තරණි. ඌර්ණ රෝම ධාතුවම A4 size එකේ පේපරක් විතර ඇති. ඒතර බුදුහාමරෝ size එක හිතා ගන්න. ඊට පස්සේ ගෝ අනේ ශාංශ මේක ඔබ වහන්සලා මේවට කැමති නැහැ. මේකට අත ගැහුවට කමක් නැහැ. මම කොහේ රත්තරන් අත ගන්න එක අපිට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ වගේ උණ රෝම ධාතුවක් තියෙනවා බුදු පිළිමේ කොච්චර ඒකනේ බලන්න සංස අපි කොහොම හරි කෙරුවානේ මොකද බුදු පිළිමේ ලොකු වෙන්න ලොකු වෙන්න සාසනෙ පිරෙනවා කිය. ඒක මම වින්නකින් කීයොත්තක් නෙවෙයි. මනත් කියන්නේ ඒකත් ජයසිරි මංගල කියලා සාදු කිව්වනම් ඉවරයි. ඉතින් මයි ළඟ තියෙනවා අන්න ඒ වගේ වෙලාවට මේ අව කැපෙන වචන කියවෙන ගතියක් සමා වෙන්න කාට හරි හිතරි දෙනවනම් එතකොට මේ කියන්න හදන්නේ මේ සතිය පිහිටීමේ තියෙන වටිනකම එක චිත්තක්ෂණයකට දන්නවනම් ඔය ඔක්කොඩම වැඩි කරන්න පුළුවන් කියලා. අපි මේ වැඩි පරිසර දූෂණයක් නොකර වැඩි කලබගෑනියක් නොකර ඒ කරන නිස්සද්ද පූජාව එහෙම නැත්නම් ඒ කරන අපි මේ දිනදා කරන සතිපට්ඨාන වැඩපිළිවෙලෙදී ਸਰවඥාස ක්‍රණ තියෙන උපරීම ගෞරවයේ සිද්ධ වෙනවා කලබගෑනියක් නැහැ කලගෝසාවක් නැති වෙන්න පුළුවන් ඉතින් ඒ වැඩපිළිවෙලෙදී අපේ પરම්පරාව දකින්නවා මේ ශාසනය දිනු කරනවා කියලා අපි මොකද්ද කරන්නේ කියලා ඒක නිසා මහසිසඩෝ ස්වාමීන් වහන්සේ ඒ සතිපට්ඨාන විපස්සනා ණයපකරණ කියන පොතේ ලියලා තියෙනවා. මේ ශාසනය රැඳිලා තියෙන්නේ රුවන්වැලි සායයේ තියෙන තිබක් පමණ ධාතු වලවත් ජයසිරිමා බෝධියවත් නෙවෙයි භාවනා කරන මිනිහගේ පපුවේ. කොච්චරක් යා සීල ශික්ෂාව තියනවද? ඒ තරමටම ශාසනය වැඩෙනවා. කොච්චරක් යාළුවන්ගේ සමාධි ශික්ෂාව තියනවද? ඒ තරමට ශාසනය වැඩෙනවා. කොච්චරක් එයා ළඟ සමාධි ප්‍රඥා ශික්ෂාව තියෙනවද ඒ තරම් සාසනය වැඩෙනවා. ඒ මම බුරුමේ ඉන්න වෙලාවේදී අපි අරණ්‍ය සීනාසනයක් හැදුවා. ඒ දවස්වල තුන අක්‍ර 30 ගණක් විතර දැන් එක අක්‍ර 200ක් විතර ලොකුයි. ඉතින් ඒක හදන වෙලාවේදී ඒ ප්‍රදේශයේ පිටරට එන නිසා වටේට වැටක් ගහලා මේක ඇතුළට කාටවත් එන්න බැරි විදිහට ඒ අරණ්‍ය ආවරණලා සකස් කරන වෙලාවේදී පළාතේ එතකොට තියෙන හමුදා රජේ හමුදා වෙන ලොක්කො ටික ඔක්කොටම එන්නේ කිව්වා සෑඩෝ. එනකොට මාත් ඉතින් සයිඩ් එකෙන් ගිහලා බලන්න හිටියේච ඔක්කොම නිල ඇඳුම් ඇඳගෙන පුත්තල බොත්තම් කඩු කස්ථාන දැතුව වාඩි වුණා. වන්නට පස්සේ ඒගොල්ලෝ කියන්න පටන් ගත්තා සයිඩෝට සාංශ අපේ රජයේ මේ බෞද්ධ ස්ථාන වලට පුනරුද්දයක් දීගෙන දීගෙන යනවා. ඉතින් සයිඩෝ කරබන් අහන ඉඳලා කිව්වා දැන් බගාන් ගිහිල්ලා තියෙනවනේ මේගොල්ලෝ. බගාන් කියලා කියන්නේ බුරුමේ අපේ අනුරාධපුර වගේ ඒ ඒරාවති ගඟේ සානුවක හදලා තියෙන්නේ මේ පිටින්ලා බලපුවාම 70ම ගාණක් යනකම් ස්ථාන වලින්ම වැහිලා තියෙන්නේ නිකන් සාමාන්‍ය ලංකාවේ දර්ශනයක් බැලුවොත් ගඩොල් පෝරම් ගොඩක් වගේ ඔක්කොම ගඩොල් ඒකේ තියනවලු මුළු ආසියාකරේ තියෙන සෑම බහු ස්ථානයකටම හදන්න යනට වැඩිය ගොඩනැගිලි තවිය ඒ තරම්ම අනුරත රජුරෝ ඉන්න කාලේ මේක ඩිලිසෙන්ට හදලා තියෙනවා එකක් දෙකක් දැන් ඉතුරු වෙලා තියෙනවා නමුත් චීනෙන් ආපු ඒ අයුබ් කාන් කියන මුස්ලිම් සෙබලා මුළු හමුදාවක් ගැන සේරම කැඩුවා. කඩලා සේරම තියෙන අර චෛත්‍ය ලොකොත් 13 ඔක්කොම හොරකම් කරන්න ගියා. එදා ඉඳලා බුද්ධ ධර්මයක් නැහැ. ඊට පස්සේ සයඩෝ ඒ කට්ටියට කතා කරලා කියනවා උඹලා ඔය කොට ගහනවට වැඩිය කොට නැගිලි හැදුවනේ අනවරත රජුරෝ දැන්ටත් කියලා බලපුවම් පේනවනේ මේ බගාන්වල බොහොම දුර බැහැර තැනක් අංකතන්තරේ වගේ ඈතට යන්න ඕනේ. පේනවනේ එක රෑයි මිනිස්සු ගියේ මුස්ලිම් මිනිස්සුන කඩන්නේ. එසල් මොන්න ගොඩ නැගිලි හැදුවත් උද්ධාහන විරුද්ධ මිනිස්සු ඔය කඩපම ඉවරයි. භාවනා කරොත් කවුද කඩන්නේ? උඹලා මොකද්ද රජයෙන් කරන්නේ භාවනාව සම්බන්ධව. ඒ නිසා මේ මට ඔය කතා කතා කරන්න ඉන්න. මම උඹට එකයි කියන්නේ. මීට පස්සේ කවුරු හරි වැටපැන්නොත් වගේ බලාගන්න. කියලා හමුදාය කට්ටියට කුක්කන්න වගේ කතා කරන්නේ. මේ ඔක්කොම අඳුර පාන්නේ මේ හදන කොන්ක්‍රීට් ප්‍රමාණයෙන් හදන gadol ප්‍රමාණයෙන් තමයි. ඒ කරන එකෙන්දී අපිට ඇති වෙනවා නම් දියුණුවක් නැත්නම් බුද්ධහලම්බන ප්‍රීතියක් ඒ කවදාකවත් නැහැ කියන්න එපා. එහෙනම් මේ භාවනා කරන අය වශයෙන් මතක තියාගන්න මේ බුද්ධහලම්බන ප්‍රීතියට වඩා මෙතන සතිය තියෙනවනම් මේ කරන වැඩේ සතිය තියෙනවනම් ඒක බුද්ධ අනුසතිය තමයි. ඒ ඒ සතියට ඒ ගඳ කිලියටම යායුතු නැහැ. එහෙම නැත්නම් පැරණි ස්ථාන කිසිම තැනක ගඳකිලිය තිබිලත් නැහැ. ගඳකිලිය තිබිලා තියෙන්නේ අද මණ්ඩලේ තමයි. වඩින්න පුත්‍රජාන වහන්සේ මම මගේ පපුව සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ආඩ්‍ය කරගෙන ඉන්නවා. වඩින්න කියනවා මිසක්කා බුදුඥාන තනක් හදලා ඔබ වහන්සේ එතන වදින මම ගෙදර ගිහිල්ලා බුදිය ගන්නම් කියන කතාවක් නැහැ. ඒක නිසා භාවනා කරනකොට අපි අතර තියෙන මේ සම්බන්ධතාවය නැත්නම් බුදු ගුණේ තියෙන සම්බන්ධතාවය වෙනදට වඩා බොහොම ඓන්ද්‍රියව ලෙන්ගතුව සම්බන්ධ වෙනවා. ඒක නිසා බුද්ධ හනුස්සති භාවනා වශයෙන් මතක් කරන්ඩ දේශනාවසානයේම මතක් කරේ කොයි වෙලාවක හරි අපි නික්ලේශීව එකම බුදු ගුණයක් කරන එක වෙන දෙයකින් කලවම් වෙන්න දෙන්නේ නැතුව දිගටෝම ඒක ස්මෘතියේ සතියේ මෙනෙහි කිරීමේ දිගට පවත්වන මානසිකාරේ අරහං කියන බුදු ගුණේ ගත්තත් ඒක එක දිගට පවත්වන්න පුළුවන් චිත්ත වීදි චිත්තක්ෂණ ගාණේ තමන්ට සතිය වැඩෙනවා බුද්ධාලම්බන බුදු ගුණ භාවනාවක් වෙනවා. කොත්තනක හරියේ අරහන් කියන බුදු ගුණේ වඩන යෝගාවචරයක් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඒ වඩ වඩා ඉඳදී අතීතයට හිත ගියා නම් අනාගතයට හිත ගියා නම් වෙන කෙනෙක් ගැන වෙන තැනකට හිත ගියා නම් අපි දන්නවා ඒ අරහන් කියන නිර්මලකම පූජනීය පූජාර්හ ගතිය පිළිබඳව තියෙන මගේ හිත කැඩිලා මගේ හිත නිර්මල නැහැ. මගේ හිත චිත්තක්ෂණයට දෙකට කැඩිලා. ආ එහෙමනම් මේ සතිය වඩන්නත් බුද්ධානුස්සතිය වඩන්නත් දෙකම සම සම වෙන්නේ කොහොමද? අනිත් දවසේ ඊගාව ගන්න ප්‍රයත්නයේදී ඊට වැඩි චිත්තක්ෂණ ගානක් මේ බුද්ධානම්බඩ ප්‍රීතියම නැත්නම් අපි කියනවා නම් මෙතන අරහං ගුණයෙන් පවත්න්න පුළුවන් නම් තමයි තේරෙනවා නම් දැන් ඊයට වැඩිය නැත්නම් ඉස්සල ප්‍රයත්නයට වැඩිය මේ ගත්ත ප්‍රයත්නයේදී අරහං කියන ගුණයේ බුදු ගුණයේ හිත පිහිටන වැඩින ඒක පැහැදිලිම ප්‍රකාශයක්. බුද්ධානුස්සතිය වැඩෙනවා සතියත් වැඩෙනවා. මේක කරන්න කරන්න කරන්න අන්තිමට ඒ බුද්ධානුස්සතිය වඩපු කෙනාට ලැබෙන ආනිසංස වශයෙන් කියනවා ඒක නා හීනකින් බය වුණත් හීනක සමානට අපි එක එක එක එක විකාර දේවල් වලට බය වෙනවා බය වුණත් අර පුරුදු කරපේ කරන්ට හීනෙම බුද්ධානුස්සතිය මතක් වෙනවා කලබලයක් වෙනකොටම දන්නවා මම මෙච්චර වෙලාවක් මගේ හිත බුද්ධ ධර්මයේ පවත්වන්න පුළුවන් වුණා. ඒ සතිය මතක් කරනකොට අර අරසාව සැලසෙනවා. ඒක නිසා සුප්ප බුද්ධම් බොජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. යේ සන්දිවාච රත්තෝච නිච්ඡම් බුද්ධ ගදාසති. ජනසේ සඳහන් කළ තිනවා ඒ ආර්ය බුද්ධ ශ්‍රාවකයා සුප්ප බුද්ධම් බවුජ්ජಂತಿ උදේ නැගිටින්නේ පිපුණමලසේ. අරුණ උදයේ විපුණ මලසේ පිපිදෙන මිසක් කටු කියලා හලාගෙන කබ හලාගෙන මූණ ෆේෂියල් දාන්න වෙන්න දෙයක් ඇත්තේ නැහැ. මොකද සුප්පබුද්ධං පවුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා. යේසං දිවාච රත්තෝච නිච්ඡම් බුද්ධ ගතා සති. නිටතරම දන්නවා මේ කොතන හිටියත් මම සරුවචනාංශෙත් එක්ක ඉන්නේ කියලා. ඉතින් ඒක නාද එතකොට හිත දවල්ම කියලා රෑ දනියෙල් බෑ. එහෙනම් දිවා රාත්‍රී මෙතන බුදුහාමුදුරු ඉන්න දන විතරක් සුදු ඇඳගෙන කටයුතු කරනවා විතරක් නෙවෙයි. හැම තැනකදීම මේ කටයුතු කරනකොට අර ලැබෙන ඒ ආරස්සාව ඒක අම්මා තාත්තෙක් නෝරක් දෙන්න බෑ. පුද්ගලික හමුදාවකෙන් දෙන්නත් බෑ. දියාගල් හදලා කුටු තාප්ප හදලා දෙන්නත් බෑ. ආහන්නේ ඒ ගතිය වඩා ගන්නවා නම් මේ ච අනුස්සති ස්ථාන 6 වෙනි කොයි එක ගත්තත් මේකේ තියෙන මේ සතිය කියන වචනේ වටිනාකම නිසා එක එක චරිත අනුව වෙනස් වෙන්න පුළුවන්. බුදුරජාණන්සේගේ ගුණ නමයත් එක එකනට එක එකන දේවල් රුචිකත්වයේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් යාර මනිනු කෝදුව වෙන්නේ කොච්චරක් සතිය වැඩිනවද කියලා. ඒකෙදි එක තැනක සරුවචනාංශය මෙහෙම සතිපට්ඨානෙ වඩන කෙනාට බුද්ධහනුසිතේ සම්බන්ධ වෙන හැටි විචිත්‍ර විදියට පෙන්නනවා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුණී ආරාමයට යනවා භික්ෂුණු පස්සේට ගිහිල්ලා සුඛ දුක් විමසනවා නැගිනේනි සිව්පස්යෙන් ක්ලාන්ත වෙනවද බණ භාවනා කටයුතු කරනවද ඉතින් මේ මෑණියුරු මේ මේනිනාන්සලා හරි කැමැති ආනන්ද ස්වාමීන් වැඩියට එයිමයි ස්වාමීන් අපිට අඩුපාඩුවක් මොකුත් නැහැ අපි හොඳට බණ භාවනා කරගෙන ඉනවා කොහොමද කරන භාවනාව අපි මෙන්න මේ මේ මේ විදිහට අපි සත්‍යපට්ඨානෙ වඩනවා කියන ඒ කියන්නේ වார்த்தාව හොඳ එකක් එහෙම නැත්නම් ඊට උනන්දු කරන එක පස්සේ සරුවචන් වහන්සේ අවස උපස්ථාන ගියාට පස්සේ ආනන්ද සාංශ මේක වාර්තා කරනවා. අවසර සාංශ මම බික්කුණු පස්සෙට ගියා. මම මේ මේනිනාංශලාගේ සබ දුක් ඇසුනේ. ඒගොල්ලෝ කටයුතු කරගෙන ඉනවා. වෙන භාවනාවක් කරනවා. මොකද්ද කරන භාවනාව? සතිපට්ඨාන. ඒතර පුත්‍රයන් සහනවා ආනන්ද උඹ මේ උපන් භික්ෂුණීන් වහන්සේලාට පණිදාය භාවනා අපණිදාය භාවනා කියන දෙක කියලා දුන්නාද කියලා. ඒකට ආනන්ද ස්වාමීන් දන්නේ නැති මාතෘකාව. එතකොට ආනන්ද සාංශ කියන අවසරයි සාංශ මම කියලා දෙන්න මම දන්නේ නැහැ. ඔබ වහන්සේ ධර්මශ්‍රේෂ ධර්මයට ඉස්සරන් වහන්සේ අනේ මට අනුකම්පා කරලා මට කියලා දෙන්න මේ පණිදාය භාවන අපණිදාය භාවන කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ පුත්‍රයන්වහන්සේ එහෙනම් ආනන්ද සාදුකන් තුනාත මානසිකරෝත බාධිස්සාමි කියලා මේක හොඳට හිතේ තියාගන්න. අහන්න හොඳට හිතේ තියාගන්න. පාවිච්චි කරන්න කියලා ඔය පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක විස්තර කරනවා. පණිදාය භාවනායි කියලා කියන්නේ ඒ සූත්‍රයෙන් දක්වන්න හදන විදියට තමයි ඉඳගෙන තමයි ඉඳගෙන ඉන්නේ ඉරියව්වට හිත යොදනවා කියලා හිතමු අපි මේ නිසන්වනේ කියලා දෙන විදියට නැත්නම් ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට වැටෙන මේ ස්වභාවයෙන් ගන්න ආස්වාස් ප්‍රසවාසයේ මුල් කරගෙන භාවනා කරනවා. ඒකට පණිධිය කියලා කියන එක තමයි එල්ලේ. ඒ තමයි අරමුණ. ඒ තමයි නිමිත්ත. ඒක තමයි ඉස්සරහින් තියන භාවනා කරන්නේ. නිත්‍ය සර්වචනාන්තයේ කියනවා ආනන්ද සාංශික දේශනා කරනවා. ආනන්ද මේ සතිපට්ඨාන ඉස්සරහට යනකොට මේ ඉස්සරහින් තියාගත් අරමුණ සුන්නත් දූලි වෙන වෙලාවක් යනවා. අරමුණ හිටපො දන කපුරු පිච්චුවා වගේ අරමුණක් නැහැ. එතකොට යෝගාවචරගේ හිත නිකන් හරියට පුවක් කිත්තක් ගලේ ගැහුවා වගේ දයත බදලා සීසි කඩ යනවා. එතන යෝගාවචරය දන්නේ දැන් මෙතෙක් කියලා ආනාපාන දිගේ ගියා. ඒක ආනාපානේ නැති වෙලා එහෙම නැත්නම් ආනාපානේ තුනී වෙලා මොකක් හරි වෙලා දැන් හොඳට ඕම දන්නවා අර මෙතෙන්ට එනකන් ගෙනාවු අරමුණ නැහැ. දැන් මම මොකද්ද කරන්න ඕන කියලා යෝගාවචරයේ ප්‍රශ්න අහනවා බලන්න හෙට විතර එනකොට ඕක විතරමයි කමට අංශුද්ධ කරන්න වෙන තියෙන ප්‍රශ්නේ. භාවනා කරහිදී ආනපන්න නැතුව දැන් මම මොකද කරන්නේ ස්වාමීන් කියලා අහනවා. ආදත් තුන දෙක තුනක්. ඉතින් මේක සරුවචනංශය මතක් කරලා කියනවා. එතකොට පණිදිහ ඉස්සරහට අරමුණ එල්ලේ එහෙම නැත්නම් ලකුණ නැති වුණා. නැතුණාට පස්සේ සමහරෙකුට කමඨාන සුද්ධෙච්ච නැති එක්කනට හරි කලබගෑනියක් වෙනවා. එල්ලෙ නැති වෙනවා. ඉතින් ඒකේන නැවත එල්ලේ ලබා ගන්න මොකද්ද කළ යුත්තේ කියලා එයා කමඨාන සුද්ධ වුණේ නැත්නම් එයාට හිතෙන්නේ දැන් මගේ සතිය කැඩුනා සමාධිය කැඩුනා ඉස්සරහට ගෙනිය තියෙච්ච අරමුණක් නැති වුණා කියලා මේ නන්නත්තර වෙච්ච ගතියක් අන්‍ය විහිිත වෙච්ච ගතියක් හිත වික්ෂිප්ත ගතියක් එනවා. ඒ පණිදිය නැති වෙලා. අන්නේ වෙලාවේදී නැවත පණිදියක් ඇති කිරීම සඳහා නැත්නම් හත නැවතත් එකතු කිරීම සඳහා නැවතත් හිත ගොනු කිරීම සඳහා ඒකාග්‍ර කිරීම සඳහා ඒකෝදි භාවයේ සඳහා දන්න මොකක් හරි අරමුණක හිත අර විසිරිච්ච හිත නැවත එකතු කරන්න කියනවා. ඒකට අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා බුද්ධානුස්සති භාවනා හෝ මෛත්‍රී භාවනා හෝ කරලා අර විසිරිච්ච හිතට ඇති වෙන සැකය දුරු කරගෙන දැන් ඒකට ආනාපානෙම අවශ්‍ය කරන්නේ තමයි හුරු කරපු අරමුණකට හිත දාලා හිත නැවත ඒකෝදි භාවයකටපත් කරන්නයි කිය. ඒක සූත්‍රේම නෑ බුද්ධානුස්සතිය කරන්න මෛත්‍රී කරන්න කියලා. නමුත් අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා තමන් හුරු කරගත්ත නිතර හිත යොදු භාවනාවක් තියෙනවා නම් හිතට සැක ඇති වෙන්න දෙන්න එපා. විචිකිච්ඡාව ඇති වෙන්න දෙන්න එපා. දන්න බාහන දාලා තැම්පත් වුණාට පස්සේ ආයසරයක් Tamanට සතිය වර්ධනයක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒ නිසා අපනිදාය භාවනාවක් වෙනවා. පනිදාය භාවනා දිගේ යනකොට පණිදිය කඩලා යනවා. පිටරක් ගලක ගැහුවා වගේ. පුවක් කිත්තක් ගලිය ගැහුවා වගේ කැඩි කැඩි යනවා. ආන්නේ වෙලාවට අවශ්‍ය නම් බුද්ධානුස්සතිය පාවිච්චි කරන්න වෙනවා. බුද්ධානුස්සතිය හොඳට උහුරු කරගත්ත කෙනාට. හරියට හීනෙන් භාවිච්ච මනුස්සයාට හීනෙම බුදුගුණ මෙනේ වෙනවා වගේ. එයා ඒ වෙලාවේදී බුදුගුණ පාවිච්චි කරන්න කමක් නැහැ. අන්නේ වගේ සතිපට්ඨානයේ ඉහළ මට්ටමකදී එහෙම නැත්නම් කියනවනම් බලව විපස්සනාව කරනකොට මේ හිත මේ වගේ විසිරී යන වෙලාවක් වෙනවා. අන්නේ වෙලාවේදී සැක නැතිනම් ඒ බුරුම ස්වාමීන් වහන්සේ විස්තර කරන සැක නැතිනම් ඒ විසිරීම අවශ්‍යයි භාවනාවට. විසිරෙනවා යා අපව හදා ගන්නවා. නැත්නම් සැකයක් ආවොත් ඒ යෝගාවචරය කලබල වුණොත් මේ මේ භාවනාව කැඩිලාද සතිය කැඩිලාද සමාධිය කැඩිලාද කියලා ඒක නැවත ගොනු කිරීම සඳහා මේ මෛත්‍රිය නැත්තම් බුද්ධානුස්සති වගේ එකක් දාලා ගොනු කරගත්තට පස්සේ අර නිසක භාවයක් ඇති වෙනවා. නිසක භාවයේ ගන්න පුළුවන් නැති වෙච්ච අරමුණව නැවත එනකම් බලාන හිටිමුත් ගන්න පුළුවන්. මොනක්වත් නොකර බලන් හිටියොත් ආයෙත් අර මොනම එනවා. ඒ අතරමැද ඉන්න බැරි තනන් Tamange හිත ඇවිස්සෙන ගතියක් තියෙනවා. වික්ෂිප්ත භාවය වැඩි නම් සැක බහුලභාවය වැඩි නම් බුද්ධානුස්සතිය පාවිච්චි කරන්නයි කියලා තියෙනවා. ආයෙසරක් හිත ඒකෝදි භාවයටපත් කරන්න. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවල් වල විපස්සනා යෝගාවචරය පවා මේ සමත අරමුණක් ප්‍රයෝජන ගන්නවා අපි දන්නවා ඔය ඊඩෝර කාලෙට මීමැස්සෝ ගමන් පොදිය යනකොට ඒ ගමන් පොදිය එකතු කරගන්න ඕනේ නම් බස ගන්න ඕනේ නම් ඒක හ්ම් අඬ නගාගෙන යනකොට පිත්තල මේ බුලත් තට්ටුවකට ගිරෙන් ගහන්න පටන් ගත්තොත් ඒ මීමැස්ස ළඟ තැනක පාත් වෙනවා. ඒ ආහත යන මීමැස්සන්ට තමන්ට කිට්ටු තැනකට පාත් කරගන්න ඕන නම් කරන්නේ පරණ මිනිස්සු ඉඩොර කාලයක වෙන්නේ මේ පිත්තල බුලත් තට්ටුවට ගිරෙන් තට්ටු කරන දා යකඩ තට්ටේ එනකොට යකඩ සද්ද ඇහෙනකොට උණ්ඩ ඇහෙන්නේ උන්ට ආරාධනාවක් වගේ උන් එතෙන්ට පාත් වෙනවා. අන්න ඒ වගේ විසිරිච්ච දේ නැවත ඇති කරගන්න අපි බුද්ධානුස්සතිය පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්නේ කලින් වඩන ලද බුද්ධානුස්සතිය අර කලබගෑනි වෙලාවේදී දේවල් පිටු කිරීම සඳහා පාවිච්චි කිරීමක්. පණිදාය ප්‍රණිතියක් ඇති කරගෙන සඳහා පාවිච්චි කිරීම. මේ නිසා බුදුගුණ භාවනාදී අපි ඊයේ මතක් කරගත්ත විදිහට බියක් සැකක් ඇති වෙච්ච වෙලාවක නැවත සද්ධාව පහල කරගන්න අපි බුද්ධ අනුස්සති භාවනාව ගන්නවා. මේ සද්ධාවේ ආරම්භයේ විදිහට. එහෙම නැත්නම් අපි ඉස්සල්ලාම ඇදහිීම ඇති කරගන්නේ බුද්ධ රත්නේ නිසා. ඒකම දෙක තමයි Tamanට හිත සම්පහන්සනය කරගන්න වෙහෙස ගිමන ඇති වෙච්ච වෙලාවේදී පමන්තරනවා වගේ බුදුගුණ මෙනෙහි කරනකොට මහ පුදුමාකාර විදියට මේ සංසාර තියෙන දාහේ මේ අපි ගමනේදී අපට අමුදරුවන් රකින්නකොට ව්‍යාපාර කරනකොට පුදුමාකාර වෙහෙස කර දේවල් නෙන්නේ. නමුත් ඒ ඔක්කොම ඉක්මවලා බුදුජානන් වහන්සේ ලෝකේ පහළ වෙනවා සුකෝ බුද්ධහණං උපාදෝ කියලා බුදු කෙනෙක් මෙනෙහි කරනකොට පොඩි මේ ප්‍රශ්නෙට උත්තරේ නන් නෙවෙයි නම සම්පහන්සනයක් වෙනවා. අපි අපි අසරණ නෑ අපි සසරණයි මේ බුදුහාඳුර අපිට නාත වෙනවා අනේ බුදුරජාන්ස මේට වැඩි දුෂ්කර ක්‍රියා කරලානේ මේ බුදු උනේ අපි වගේ කෙනෙකුට ඉන්නවනේ කියලා අර බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන් ගතිය සිත් සම්පාන්තණය පිටත් අපිට උදව් වෙනවා ඒ වගේම මේ හදිස්සියකදී අමලයකදී කරදරයක් වෙච්චාම බුදුගුණේ වඩනකොට තමන් පිළිබඳව තමන්ට ආත්ම ශක්තිය ඇති කරලා දෙනවා අනිත් ඕනම දෙයක් වටනකොට ඒ කරන කෙනා පිළිබඳ ಗುಣ වර්ණාවක් වෙනවා මිසක Taman නීච වෙනවා. දෙයියන් ගැන කතා කරනවා දෙයියෝ උතුම් වෙනවා මම නීච වෙනවා. බුදු ගුණ විතරක් වටනකොට වඩන කෙනාටම ආත්ම ශක්තියක් ඇති කරලා දෙනවා. ඒක නිසා ඒ ආත්ම ශක්තිය එන්නේ හිත නිර්මල වෙච්ච තරමට තමයි. හිත සතුටුමත් වෙච්ච තරම තමයි. හිත නික්ලේශී වෙච්ච තරමට තමයි. නැත්නම් හිත අරහං ගුණය, බුදු ගුණය Taman තුල දශම ස්ථානයකට හෝ තැම්පත් කරගත්තා නම් දසම ස්ථාන ඉඳලා ඒක ස්ථානට තැම්පත් කරගන්න පුළුවන් නම් ඒක ස්ථාන ඉඳලා දස ස්ථාන තැම්පත් කරගන්න පුළුවන් නම් ඒ වැඩිමත් එක්කම බුදුහාමුදුරුවෝන්ගේ වචනෙන් කියනවා අපි බුදු ගුණ ටිකක් ණයට ගන්නවා ඒකල වල අපිත් බලනවා පුළුවන් තරම මේ අරහන් ගුණේම චිත්ත වීදියේ පවත්තරන නැත්තම් උද්‍රජානාසිකේ තිබුණ නික්ලේශී බවම මෙනෙහි කරන එක විතරයි මම කරන්නේ හැබැයි හිත මිනේ කරන හිත නන්නත්තර වෙන්න දෙන්නේ වැඩි වැඩිපුර කරනකොට කරනකොට ඒ බුදු හිතක තියෙන ඒ නිර්මල නික්ලිෂී බව ටික ටික ටික Tamanට මොදු වෙන්න පටන් ගන්නවා ආන්නේ වෙන්න වෙන්න Tamanට තේරෙන පටන් ගන්නවා මටත් ඕනනම් බුදු වෙන්න පුළුවන් මටත් ඕනනම් පතේ බුදු වෙන්න පුළුවන් මට ඕනනම් රහත් වෙන්න පුළුවන් මට ඕනනම් සෝවන් වෙන්නත් පුළුවන් කියලා අර පොඩ්ඩක් Tamanගේ හිතේ බුදුරජාන් වහන්සේගේ ගුණ මහා කදම්බයෙන් කඳුලක් ඩිංගිත්තක් මට සම්බන්ධයි කියන එක ගත්ත ගමන් ඒ පුද්ගලයා සම්පූර්ණ අලුත් කෙනෙක් පාටපත් වෙනවා. එහෙම නැත්නම් මේ බුදුජානසික ගුණ සීපත් කළ මම හරි ඈත කෙනෙක් බුදුජානන්සේ ඒකටම ඉපදිච්ච වෙනමම කෙනෙක් කියලා ගත්ත ගමන් අපේ පෞද්ගලික ආත්ම ශක්තිය දුර්වල වෙන්න ඉඩ තියෙනවා. මේ බුදු ගුණ භාවනාව විපස්සනා වඩනකොට වඩන මටත් නැත්තම් මං වගේ ඊටාමත් නොදන්න තැනක තමයි බුදුරජාණන්සේත් පාරමිතා පුරනකොට හිටියේ. උන්වහන්සේ අත නෑර දිකට වැඩ කරලා තමයි වගේ මේ සර්වඥතා ඥාන සාක්ෂාත් කරේ. මටත් ආරම්භක දේශේ වශයෙන් මේ ඇති. කිසිවනු සුදුසුකමක් මයි ළඟ නැහැ කියලා අන්නේ ආත්ම විශ්වාසය තමයි අද බෞද්ධයන් තුළ ඇත්තෙම නැත්තේ. බෞද්ධ හිතනා මේක මේ කවුරු හරි ඇවිල්ලා අපිට ආසිරි ගන්නයි එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අපිව බුදුජානක කිය වචනෙන් කියනවා රිලව පැටව බැඳගෙන ඇවිදිනවා දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. රිලවිය අර බඩ බැඳගෙන ඇවිදින්නේ. අන්න ඒ වගේ මෛත්‍රී බුදුහාමර ඇවිල්ලා මාව බඩ බැඳගෙන අතෙන් අතට පැනලා නිවන් ගෙනියයි කියලා හිතන තරම් අමනියොත් ඉන්නවා කියලා බුදුහාමර කියලා තියෙනවා. පැටිය බඩ බැඳගෙන යන රිලවිය වගේ කවුරු හරි බලවේගකින් අපි නිවනට ගෙනියයි කියලා. කවුරක්වත් හිතන්නේ මේ බුදුගුණ වැඩිමෙන්මයි අපි වැඩේ පටන් ගන්න ඕනේ මේ කරන එකමයි. ඒක විශ්වාසයෙන් කරනවා නම් දෙවන්නේක් එපා. නැන්නේ ඕනෙම නැහැ. ආනේ ආත්ම විශ්වාසය තමයි අද බෞද්ධයන් තුළ නැත්තේ ඒකයි අපි අන්‍යාගම කියන්න බයයි. ඒගොල්ලෝ හිතනවා මේ බුද්ධහම කඩන්න පුළුවන් එකක් කියලා. විනාශ කරන්න පුළුවන් එකක් කියලා. බුදුරජාණන් කියන මේක හතර පටවි ආපෝ තේජෝ වායෝ හතර මහා ධාතුක තියෙන එකක් නම් කඩන්න පුළුවන් කාසියම. මේක නෑ මේක තියෙන බෙපපුවේ. සැක නැතුව දිගට භාවනා කරපන් කාටද පුළුවන්නේ මගාන් වල තියෙන ගඩොල් ගඩොල් කඩන්න පුළුවන් වුණාට උඹ හිතේ තියෙන සද්දාව කඩන්න පුළුවන් කාට ඕනෙම මම හිතන්නේ දවෙනකොට මම හිතන්නේ මේක තවත් බලංගු වෙයි ඕනෙම රාග හැඟීමක් ඇති උනායි කියලා හිතන්නේ හිතට අන්තිම රාග හැඟීමක් රාග හැඟීමක් ඇති උනා කියලා දැනගන්න එක නැති කරන්න රාග හැඟීමට බෑනේ ඒකට හොඳටම ද්වේෂයක්. අපි කියන්නේ නහුතෙට නැග්ගයි කියලා හිතන්නකෝ. 99ටම නැග්ගයි කියන්නකෝ. මට දැන් තියෙන ද්වේෂයක් කියලා දැනගන්න සතිය නැති කරන්න ඒ ද්වේෂයට බෑනේ. ඒක හොඳටම තේරෙන්නේ අර උග්‍ර කාමයට උග්‍ර ද්වේෂයට ගිය කෙනාට තමයි. ඒක වෙන නිදිමතක් ආව, මොහොය ආව. ඒ කෙනා දන්නවනේ. මේ කොච්චර නිදිමත, වැක්කිරෙන නිදිමතක් ආව, ධක්මනේ නිදිමතක් ආව. මේ තියෙන්නේ මොහේ කියලා දැනගන්න පුළුවන් ගතිය. අන්නේ සතියේ තියෙන අන්නේ වගේ ඕනෙම දුෂ්කර තත්ත්වයන් යටදී දැන් තියෙන්නේ මේකයි කියලා නැති කරන්න දැන ගැනීම නැති කරන්න රාගයට කද්දාකවත් බෑ 100ක් අපිව රාග රාග රාග රක්ත කරන්න. ද්වේෂයෙන් බෑ කවදාකවත් අපි ද්වේෂයෙන් පලහන්න. මෝහයෙන් බෑ කවදාකවත් 100ක් මෝහය ගෙනියන්න. මෝහය යනකොටම අපි දන්නවනම් මේ මෝහයයි. මේ තමයි මෝහේ රාගය නෙමෙයි ද්වේෂය නෙමෙයි කියලා දන්නවනම් ඒ සතිය. අන්නේ සතිය වගේ ඒ සතිය අපිට තියෙන ජම්මදාය අධයක් බව දැනගෙන කවුරු මොන විදියෙන් ප්‍රශ්නයක් ඇති කරත් මම මේක පාවා දෙන්නේ නැතුව යන්න පුදුම ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාව පළවෙනියෙන් පටන් ගන්නේ අමූලික ශ්‍රද්ධාව කියන්නේ නිකන් පසහාද ශ්‍රද්ධාව. කට්ටිය කරන නිසා අපිත් කරනවා. භාවනා කරනකොට ඒක දුෂ්කරතා හරහා ගැටලු හරහා බුද්ධානුස්සතිය භාවනා හරහව කරගෙන යනකොට ඕකප්පන සද්ධාාවක් කියලා වතුරට බැසගත්තා වගේ තමයි තේරෙනවා. මේ මොන ප්‍රශ්නයක් ආවත් මගේ භාවනා සදාකාලික කඩන්න කාටවත් බෑ. ඒ වෙලාවට කැඩේ. කමන්නේ. මම ඊට පස්සේ ආයෙ පුළුවන් වෙලාවක මේක කරනවා කියලා පටන් අරගත්තොත් නැවතත් අර තිබිච්ච සතිය ඒ තිබිච්ච ඉන්ද්‍රිය ධර්ම වඩන්න පුළුවන් හැකියාව නැති කරන්න කෙලෙස් වලට බෑ. ඒ නිසා සරුවචනන්සේ පොදු සමීකරණයක් දේශනා කරලා තිනවා කොහොම කෙරුවත් කුසලයේ බලවත් කියලා. අකුසලයට කවදාකවත් කුසලයේ යටපත් කරන්න බෑ. හැබැයි ඒ ධර්මයේ දන්නේ නැතුව මගේ හිත 100%ක් අකුසල් ගියයි කියලා කිව්වොත් එයාගේ මෝඩකම මිසක්ක කවදාකවත් අකුසලයකට බෑ 100%ක් යන්න කුසලයට ඉඩ නොතබා. මම ඉන්නේ මෙන්න මේ අකුසලයේ කියන එක වහලාගෙන යන්න බෑ. ඒක දැනගන්න පුළුවන්. අන්නේ දැනගැනීමේ ශක්තිය තියෙන චෛසිකර තමයි මේ සතිය කියලා කියන්නේ. ඒ සතිය තමයි අපි බුද්ධානුස්සතිය වශයෙන් ගත්තත් අපි ඊගාටෙන් ධම්මානුස්සතිය වශයෙන් ගත්තත් මේ සතිය උස්මතු කරගත්තොත් මේ සතිය මේ මුදුන්පත් කරගත්තොත් එතකොට එන මේ ආත්ම විශ්වාසය මාව මට ගහන්න පුළුවන් මට මරන්න පුළුවන් මට නිග්‍රහ කරන්න පුළුවන් ලාභ කරන්න පුළුවන් පාඩු කරන්න පුළුවන් නමුත් ඒ වෙලාවේදී තියෙන මේකයි කියලා මම දැනගන්න සතිය නැති කරන්න කසපාර ගැහුවත් බෑ පිහියෙන් එන්නත් බෑ උල තිබ්බත් බෑ ඒකයි නිවන් දකින්න මරණ චිත්තක්ෂණය නිවන් දකින්න පුළුවන් ගතියක් මේ සතියේ තියෙනවා ඒ නිසා බුද්ධහනුස්සතිය හරහත් ඒ වගේ තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ ආත්ම විශ්වාසය ඇති වුණාට පස්සේ ඒ වගේ බුද්ධහනුස්සති වැඩක සතිපට්ඨාන වැඩක ඉන්නකොට මෙරිලා යන තියෙනවා නම් ඊට වෙඩි සපක් නැහැ. ඔය කටුකුරුඳු සාංශි ඉන්නකොට කියනවා අපි මේ දුර්ල භික්ෂුවක් කියලා හිතන්නකෝ. පින්නපාතේ යන්න පාත්‍රේ කරේයක් දාගන්න ගියාට පස්සේ ඒ යනකොට පින්නපාතේ පාරෙන් එහෙම වැටලා මැරිලා හිටියොත් කොච්චර නම්බුකාරයක්ද කියලා. පින්න පාත යනකොට වැද්ද වැටලා මැරිලා. එහෙම නැත්නම් පරියන්ක මෙහෙම ඉන්නකොට එහෙම පහුවෙන්ද ගේල දික කාඩිය පස්සේ ඇට සැකිල්ලක් විතරක් තියෙනවනම් මෙහෙම හොඳ වැඩකාරී. ගෙදරක ඉඳලා එහෙම මැරෙන්න පුළුවන් දෙයිද අපේ නෑයෝ. බුදු අම්මේ. එතකොට මේ ස්පෙෂලිස්ට්ට කෝල් කරලා ඇම්බියුලන්ස් ඇවිල්ලා මොළ විකාරයක් කරනවා. Tamanට ඕන විදිහට මේ වින්න පාත පාත්‍රය කරදරන පාරෙන් ඇట్లా මැරලා මැරෙන්න පුළුවන් නම් මොන තරම් හුදකලාවක්ද කියලා හිතන්න. මෙහෙම ඉඳගෙන ඉන්නකොට heart attack එකක් මල. ඉවරයි. ඔය ගියන්න හිතන්න හම් වෙන්නේ නැහැ ඒවා. මොකද ඕගොල්ලෝ අනුන්ට මැරෙන්නවත් ඉඩ තියන්නේ කට්ටිය. කිසිම නෑයෙකුට දන්න කෙනෙකුට මැරෙන්නවත් ඉඩ තියන්නේ නිසා සහ ගන්න ඕගොල්ලෝ කරන වැඩේට. හැබැයි අපි මැරෙන්න හදනකොට එන්නත් එපා ළඟට. අපිට යන්න අපි යන පාරේ යන්න ආරින්න. වටිනවා. මොකද අපි භාවනා කරගෙන ඉනකොට මැරුණා නම් හරි වටින මරණයක්. ඒ බුරුමේ ගියොත් දැක්ක හැකි. තායිලන්තෙ ගියාම දැක්ක හැකි. ඒ ස්ථානයේ තිබු ලොකුම ස්වාමීන් වහන්සේ මේ පරියංගේ ඉඳලා මැරි අපවත් වෙලා. ඒ හැම වටේ රත්තරන් ගාලා පුදු පිළිමේ ගාව තියලා තිනවා පිළිමේ. මමිෆයි කරලා. ඕඩ පැරණි ස්ථානයකට ගියොත් ලොකු ස්වාමීන් වහන්සේගේ ෆොටෝ එක ෆොටෝ එකට වෙයි. ඇට සැකිල්ලයි හැමයි තියෙනවා. ඒ මේ භාවනා කර කර ඉනවා. හොඳටම දන්නවා මේක ඔක්කොම දිරලා ගිහිලා තියෙන කියලා. ඒ පුද්ගලයා ඉන්නවා භාවනා පරියන්කේ. ගීයේකට ඉන්න දෙයිද එහෙම. ඕගොල්ලෝ මැරිච්ච ගමන් ඕගොල්ලෝ කට්ටියම එක්ක පැකට් කරනවා එක්ක වතුර දානවා ගින්නර දාලා ආපහු ගියමිනිය ආවොත් කට්ටඩියෝ ගෙන්නලා කුප්පියක දාලා මෝදු හත්ගවකින් එහා පැතර ගිහලා දානවා මල පෙරෙතෙක් ඇවිල්ලායි කිය. ඉන්න කන්නම් අම්මේ නැන්දම්ම මාමා කියාන මූණ ඉඹගෙන කොරන සෙල්ලම් ටිකක් තියෙනවා. මැරෙන්න ඕනේ වැඩේ බලන්න. ඒ කටුකුරු දසාන්ද කියනවා අර කඳුළු පියපු කන් ලේන්සෙම නහය වහගෙන විතර යනවා. ඉන්නකම් විතරයි ඔක්කොම ඔය ගිහි ප්‍රේමේ ඉච්චරයි. මේ බුදුරජාණන්සෙත් එක්ක අපි ඇති කරගන්න ප්‍රේමේ එහෙම එකක් නෙවෙයි. ඒක තමන්ගේ ආත්ම ශක්තිය වැඩි කරන ඒක බුදුන් අපිට දීලා තියෙන දායාදයක්. අන්න ඒ වැඩේ කරනවා නම් ඒ ඒ ගුණය එන්නේ මේ සති කියන මේ සති කියන චෛතසිකේ තමයි. ඉතින් කවදා හරි අපි බුදුහාමුදුරන්ගේ උරය අවරස පුත්‍රෙක් වගේ වෙන්න නම් මතක තියාගන්න අපි ඊට වැඩිය අද හිත බුද්ධානුස්සතිය තිබිලා තියෙනවා. නැත්තම් බුදුරජාණන්ගේ මේ අරහං ගුණය මේ කෝලේ ලෝකෙ කොච්චර කියලා තියලා තියෙනවද? මේ ලෝකෙ කොච්චර හොරු සතු මරණ මිනිස්සු ස්ත්‍රී දූෂකයෝ බොරු කේලම් හිස්සචන කොච්චර තිබුණත් මගේ චිත්ත ප්‍රවෘත්ති වෙනදාට වඩා එක චිත්තක්ෂණයක් අරහං ගුණේ නැත්තම් නිර්මල භාවය පාත්තන්න පුළුවන් බව මට ලැබිච්ච ජම්ම දායාද ඒක අසල් වශයෙන් ඉල්ලන්න යන්න එපා ඒක මේ මුස්ලිම්න් සුර කරන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ආන්නේ බව තේරෙන පටන් අරගත්තා නම් ඒ සරුවචන් වහන්සේගේ බුද්ධහනුසතිය කෙරෙහි විශ්වාසය ඇති වුණාට පස්සේ එන වික්ත බව ඒ ප්‍රතිබල බව බ්‍රහ්ම සභාවකට යන්න පුළුවන් කිසි පැකිලීමක් නැහැ. දේව සභාවකට යන්න පුළුවන් කිසි පැකිලීමක් එන්නේ නැහැ. සංඝ සභාවට යන්න පුළුවන් කිසි පැකිලීමක් එන්නේ නැහැ. රාජ සභාවට යන්න පුළුවන් ප්‍රබුද්ධ සභාවට යන්න පුළුවන් මොනවත් නැහැ මම බුද්ධ පුත්‍රයෙක්. වෙන මොකක්වත් ඕනේ නැහැ. දැන් අපි අවුරුදු 4 5 කනලා PhD එකක් අරගෙන බලන්නකෝ. ඒ සබ්ජෙක්ට් එක තියෙන මිනිස්සු නම් සලකයි. වෙන කවුද ගණන් ගන්න? අද බඳුරට ගැව්වොත් 10 15ක් ඉන්න PhD කාර. කවුරක්ක ගණන් ගන්න. ඒ අපි පුංචි කාරණා නම් ඒක ලොකු දෙයක් තමයි. මේක එහෙම එකක් නේ. ඒ නිසා අපිට මේ හම්බ වෙච්ච සමහරු ජම්මෙන් බුද්ධහගන් සමහරු භාවනා කරලා මේ සතිය වඩනවා නම් ඒක භාවිත කළ යුතු. ස්වභාවයෙන් එන එක නෙවෙයි උපත්ති බෞද්ධකමට තිබුණාට හම්බ වෙන එකක් නෙවෙයි. භාවිත කරනවා කියලා කියන්නේ අර අරහං ගුණයේ පිරිසිදු නිර්මල බව ඊට වැඩිය ටිකක් වැඩි. එහෙම නැත්නම් අපි ආනාපාන කෙරුවා නම් ඊයේ හතර පහක් හුස්ම රැලි බතයි අද උත්සාහ කරලා පහක් අය කරතයි. හෙට වෙනකොට හතක් අටක් කරතයි. සක්මන් කරන පීවර තුන හතරක් කරන්න පුළුවන් එකන ඒ සතිය දිගින් දිගට කරනකොට බුදු ගුණේ නෙවෙයි නම නිර්මලකම තියෙනවා මේ. ගත්ත අරමුණේ දිගට යන්න පුළුවන්. කඹේ ඇවිදින්න පුරුදු වෙනවා වගේ. ආන්නේක පුරුදු කරන පුරුදු කරන යන්න පටන් අරගත්තොත් ඒක බුදුරජාන් වහන්සේ කෙරේ කරන විශාලම පූජාවක් බාටපත් වෙනවා. ඒක නිසා අපි අපි ජීවිතේ මෙහෙම නැත්නම් කාය වශයෙන්ම බුද්ධහනුස්සතිය වඩනවා කියලා කියන්නේ සතිය වඩන හැම වෙලාවකම ඒක බුද්ධ පූජාවක් කියලා හිතාගන්න. ඉතින් මම හදාද හිතාගන්නම් හිටියේ මේ ධම්මානුසුත්තිය ගැන කතා කරන්නම් කියලා. දවසේ හැබැයි වෙලාව ගිහිල්ලත් ඉවරයි. ඒ නිසා හෙට කරන්න තියෙන ධම්මානුස්සතිය ගැන මතක් කරනවා නම් ධර්මයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේම අපිට දීලා තියෙනවා ධර්මයේ ගුණ හයක්. මේ සක්කාතෝ භගවතා ධම්මෝ ආදි වශයෙන් ඉතින් යම් කිසි කෙනෙක්ගේ සක්කාත ගුණය ධර්මයේ තියෙන සක්කාත ගුණය කියලා කියන්නේ ධර්මයේ ධර්මයේ විසින්ම ප්‍රකාශයටපත් වෙනවා. ඒක න්‍යාය ධර්මයක්. මේ කවුරුත් කියන්න ඕන එකක් නෙවෙයි. වැරදි වැඩක් කළොත් ඒක ප්‍රතිඵල ලැබෙනවා. ඒක මේ කවුරුත් අපාය පොතේ සඳහන් කරලා ඉවරලා කිරලමැනලා දෙන එකක් නෙමෙයි. ඒක කළ කළ දේ ඵල ඵල දේ කියලා. මේ අපි කාට හොරෙන් වැඩ කරත් එහෙම නැත්නම් අපි කාවු වරදෙන් වළක්වන්න ගියත් කර්මේ සහ කර්ම ඵලය අනුව තමයි තීන්දුව වෙන්නේ වැඩි. ඒ නිසා අපිට කියලා දෙන්න ඕනේ කාට හරි මේ හොඳ වැඩ කරපන් නරක වැඩ කරන්න කියන එක නෙමෙයි. මේ කර්මේ සහ කර්ම ඵලය අදාපන්. ඔබ කරන දේ උඹට ලැබෙනවා. ඒක ආයේ වෙන මොකක්වත් නැහැ. ඉතින් මේ ඒ නරක වැඩ කරලා හොඳ දේවල් ලබා දීමේ හැකියාවක් මොනම జగතෙකුටවත් නැහැ. බුදුරජාණන් වහන්සේටත් බෑ. බුදුරජාණන් වහන්සේටත් බෑ. නමුත් බුදුරජාණන් පුළුවන් දරුවා මේ වැඩේ කෙරුවොත් මෙන්න ප්‍රතිඵල. ඒ ස්වකහත ගුණේ තියෙන ඒ කම්මසකතා ඥාන සම්මාදිටිය හෝ කලකල දේ ඵලඵල දේ කියන එක හෝ යම් කෙනෙක් අදහනවා නම් ඉතින් වැරදි කරන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි වැරද්දට බයක් එනවා. පුංචි හරි බයක් එනවා. ඒක නිසා කියන මේ ආදි කම්මික ආදි කල්යාණයේ තියෙන මේ කම්මසකතා ඥාන සම්මාදිටිය තියෙනවනම් වැරදි කරන හැම වෙලාවකම එයාට තේරෙන්න පටන් අර ගන්නවා දැන් නම් මගේ තියෙන මදේ නිසා තරුණ මදේ යොබ්බන මදේ ආරෝග්‍ය මදේ ධන මදේ නිසා මම ඔලොමොල් නැතුව කරාට මට කවදා හරි මේකට ගිවන්න වෙනවා. ඒ වගේම තමයි තේරෙනවා අපි කොච්චර පින්දහම් කටයුතු කරත් ඉඳපු ගමන් අසාධ්‍ය රෝග හැදෙනවා. වළක්වන්න බෑ අපි මේ මේ පින්දහම් කරනවා කරුවත් ඒ රෝගේ එනවා. මෙන්න මේ දේ නිසා පේන්න පටන් ගන්නවා මේ අපි දන්නේ නැති වුණාට වෙනමම න්‍යායක් වශයෙන් හොඳ නරක දෙක තියෙනවා. අන්න ඒක බාර ගන්න බව අපි රාජරාජ අමාත්‍යවරුන්ගේ නෑදෑ වෙලා හිටියයි කියලා අපිට ඒක නොවෙන්න බෑ. මොකද කර්මේශා කර්මඵලේ ක්‍රියාත්මක නොවන තැනක් මේ ලෝකේ නෑ. නාන්තලික් කියන සමුද්දමජ්ජේන පබ්බදාන විවරම් පවිස නවිජ්ජ තීසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය්‍ය පාප කර්ම. මූද බෙන්දට ගියත් ගල් කුලකට රිංගුවත් අහසේ හිටියත් කරපු කර්මෙන් බෙන් වෙන්න බෑ. ඒ නිසා ඒක පශ්චාත්තාප වෙලා හිතමනාප කරන්න එපා. නිසා දැන් මේ දැන් ඉන්න වෙලාවේ ධර්මයේ ගුණයක් සලකලා කාටවත් දුකක් හිතන්න එපා. කවුරුවත් සූරකෑමක් හිතන්න යන්න එපා. මොකිරුවොත් උඹට ওই ටික වෙනමයි කියලා. ඒ ආදි කල්යාණේ ධර්මයේ තියෙන ගතිය බුදුරජාණන් වහන්සේ ක්‍රියාත්මක කරන දෙයක් කියලා හිතන්න යන්න එපා. කර්ම ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය ධර්මය. බුදුරජාණන්සේක හෙලි කරනවා විතරයි. මේ කර්ම ක්‍රියාත්මක වෙන්නේ බුද්ධෝත්පාද කාලේ විතරකුත් නෙවෙයි. හැමදම ක්‍රියාත්මක වෙනවා. ඒක පිළිබඳව විස්තර ලියන අටුවාව සඳහන් කරනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් කර්මේ සහ කර්මඵලය පිළිගන්න ප්‍රදේශයේ අඩුතරයක් බහුතරේ කවදාකවත් කරන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් කර්මේ සහ කර්මඵලය පිළිගන්න ප්‍රදේශයේ බුදුහන්සෝ බුදුහාමසෝ ඉන්දියාවේ ඉන්න කාලෙත් ඉන්දියාවේ සුළු පිරිසයි කෙරුවේ ඒ නිසා අපි හිතනවා මේ ලංකාව බෞද්ධ රාජ්‍යයක් කරන්න ඕනේ කියලා. ඒක අඩු ගන්න කර්මේ සහ කර්මඵලය කියන න්‍යායයට විරුද්ධ මතයක්. කරන්න බෑ. ඒ නිසා මේ බහුතර මතයට ගියා නම් හොඳට මතක තියාගන්න බහුතර මතය කියන්නෙම ජන මතය කියන්නෙම නැත්නම් මහජනයාට කියන්නේ ජහමණයා කියලා. මහජනයා කියන්නේ ජහමණයා තමයි. ගියා නම් වැරදිලයි කියලා මතක තියාගන්න. එහෙන අඩු ගානේ කර්මේසා කර්මඵලෙවත් නැහැ. ඒ නිසා අපි සුළුතරයකට වැටෙන්නේ ධර්මයේ ගුණයක් සලකලා සුළු පිරිසයි හොඳ දෙයක් කළොත් හොඳ හම්බ වෙනවා නරක දෙයක් කළොත් නරක හම්බ වෙනවා කියන්නේ. බලන්න දවසක් ඇතුළත අපි කොච්චරක් මේ මූල ධර්මයට ගැලපෙන්නේ නැත්නම් අපි දවල් මිගෙල් රෑල් ඩැනියෙල් සෙල්ලමක්ද කරන්නේ. මේ ලෝකෙට පරකාසයට කියාගෙන ඉන්නවා මෙහෙම මෙහෙම කරනවායි කියලා. හැබැයි පොඩ්ඩානින් පැත්ත හැරිච්ච ගමන් අපි උගුටට බෙහෙත් බොන්න හදනවනම් අර ධර්මයේ තියෙන මේ මූලික ගතියවත් නැහැ නිසා Tamanට කවදද පුළුවන් වෙන්නේ වගවීමක් ගන්න. සදාචාරාත්මක වගවීමක් ගන්න මං අද මේ විඳින්නේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි මගේම දේ. මට මගේ දරුවට සුබයක් අරන් දෙන්න බෑ. එයා ගෙනාපදී කරයි කියන්න පුළුවන්. කිව්වට එයා පිළිගන්න ඕන පිළිගන්න වෙනම දෙයක්. ඒ නිසා ධර්මය ස්වකහාත ගුණය විස්තර කරනකොට සාමාන්‍ය සම්ප්‍රදාන කූල අටුවාචාරින්ලා විස්තර කරන්නේ ධර්මයේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියලා ධර්මයේ තියෙනවා ආදුනිකයටත් ඒකේ තියෙනවා මිහිරියාවක් ඒක ප්‍රසන්න ගතියක් තියෙනවා වෙදී යෙදීගෙන යනකොට ඊට වැඩිය ලොකු ප්‍රසන්න ගතියක් එනවා. අර ආදුනිකයාගේ ඉඳලා වැඩ තබන තබන පියවරේදී Tamanට ඒකේ මේ සාන්ත සුන්දර ගතියක් තියෙනවා. පරියෝසాన කල්යාණේ රහත් වුණාට පස්සෙත් එපා වෙලා පැත්තකට දාන ගතියක් නැහැ. අපි ඕනම දෙයක් මේ ලෝකේ ධර්මයේ ඇර පාවිච්චි කරන්න කරන්න කරන්න ඒකේ පා ඕනම දෙයක න්‍යාය ධර්මයේ තමයි වැඩි වැඩියෙන් ඇසුරු කරන්න කරන්න කරන්න ඒකේ පා වෙනවා. ධර්මයේ ඇර. ධර්මයේ වුණත් පටලවල තේරුම් ගත්ත ධර්මයේ තියෙනවනේ. ඒකත් සමාට එපා වෙනවා. නමුත් සද්ධර්මයේ හරිය තේරුම් ගත්තොත් ඒක ඒක විසින්ම හඳුන් කොටයකට කොටන්න කොටන්න සුවඳින්න වගේ ඒකේ ආදී කල්යාණය ඇහෙනකොටම මේ මොන මොන විශේෂේෂ්ඨ දක්ෂය වුණත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නැත්නම් මේ සමත සම්මාදිට්ඨිය නැත්නම් මේ සීලය වගේ දෙයක් හරි අරගෙන කවුරු හරි එක අහනකොටම තේරුණොත් අපි කොච්චර වසංගකන ජීවත් වෙන්න ගියත් මේ න්‍යාය ධර්ම ටිකක් මෙතන තියෙන ඒක නිසා මුල මේ ඇහෙන වෙලාවේ මට බැරිද මේ මගේ ඔලොමලකම් පමාද ගති පැත්තක තියලා මේ න්‍යායට යටත්ව ජීවත් වෙන්න නැත්නම් ස්වභාව ධර්මයට යටත්ව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒ ආදි කල්යාණයේදී හම්බෙන මිහිරියාව කවුරු ලස්සන උපදේශපන්තියක් දෙනවා නැත්නම් මේ දේ කරපන් කියනකොට අහිංසකයට විතරක් ඒකේ මිහිරි විඳ ගන්න පුළුවන්. ඔලොමල නම් ඒ කියන දෙයට ගරු කරන්නේ නැත්නම් එහෙම නැත්නම් අහංකාර ගති තියෙනවනම් ධර්මයේ ඇහුණට බාර ගන්නෑ. ඒකට කියනවා කලිය මුණින් නමල තියෙන වෙලාවේ වතුර ඇක්කිරුවා කියලා. පීල්ලේ දීයට කලයක් නැමුවත් 60 පැයකින් බැලුවත් නොපිරෙයි 60 පැයකින් බැලුවත් කියලා තියෙනවා. ඉතින් පීල්ලක යට කලයක් මුණින් නමලා තිබ්බට පැය 60ක් ගිහිල්ලා බැලුවත් කඳුලක්වත් ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ කියනකොට බුදුහාමුදුරෝ හෝ කවුරු ඒ දේට Taman නතු වෙනවනම් නැත්නම් මේක තේරෙනවා නම් ඒකට අපි ආදි කල්යාණේ කියනවනම් ඒ මනුස්සයාගේ අහිංසකකම විතරයි එතන තියෙන්නේ. අපි අද මේ සංසාරේ මේ විඳවන්නේ මොන ඔලොමොල නැතිකම නිසා. අහිංසක නැහැ. ඒ දේ බාර ගන්න කැමති නැහැ. අපි දන්නව නෑ ඔක පොඩ්ඩක් චෙක් කරලා බලලා කියන්න ඕනේ. මම අම්මගෙන් අහලා කියන්න. ප්‍රොෆෙසර්ගෙන් අහලා කියන්න. ඔක්කොම චෙක් කරන හැම වෙලාවෙම කෙනෙහිල්ලක් කරනවා. ඒ කෙනෙහිල්ල හැම වෙලාවකම ධර්මයට අපකෙරේ බබලවන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේ ආදි කල්යාණ වශයෙන් බුදු කෙනෙක් බණක් කියනකොට බුදු බණක් ඇහෙනකොට ඒ කෙනා තුළ විපිරියාශයක් විපල්ලාශයක් හිතේ වෙන්නේ නැත්තම් ඒකත් කටුකුන්දේ සාන් කියන්නේ ඇහෙන බණක් මිසක් ආහන බණ නෙවෙයි. බණ ඇහෙනවා ඒ කණින් අහනවා මේ කණින් යනවා. ඉතින් ඒකට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උන්වහන්සේ මම අර කියපු විදිහට 1901 ඉපදලා 92 වෙනකන් ජීවත් වෙච්ච ගිය සත වර්ෂ හිටපු හොඳ යුග පුරුෂයෙක්. මගේ ජීවිතේ කවදාකවත් මම දැකලා නැහැ කිව්වා මෙච්චර බන කියන යුගයක් ලංකාවේ අද වගේ. channel එකෙත් බන, රේඩියෝ එකෙත් බන, බුදුසන්න පත්‍රෙත් බන, හන්දියක් හන්දියක් ගානේ බන, විචිත්‍ර ධර්ම කතිකවරු හරියට බන කියන. CD එකෙත් බන, පොතෙත් බන හැමතැනම තියෙනවා. ඉතින් ලොකු සංහස කියනවා මගේ ජීවිතේට මම කවදාකවත් දැකලා නැහැ මෙච්චර බන කියන යෝගයක්. හැබැයි රට නරක වෙන දිහා බලනකොට මොකද්දෝ පරහක් තියෙන බව තේරෙනවා කියලා. මෙච්චර බන ඇහුවට රට නරක වෙන හැටි. ඉතින් ගල්ජී පණ්ඩිත සංහස කියනවා මේ කාලෙත් බන වාගේ මොනවද යනවලු. කිසි කෙනෙක් වග වෙන්නේ මේ කියන දේවල් වලට. නමුත් මේ ආදි කල්යاني කියන්නේ කියන්න විතරක් නෙවෙයි අහන්නත් වග වෙනවා. මම මේ අහපු දේ ඒක මේ මම දන්න දෙයටයි ලෝක න්‍යාය ධර්මයට අනුව ගැළපෙන දෙයක්ද නැද්ද කියලා වැටහුණා නම් ආදි කල්යاني වැටහුණා නම් ඒ පුද්ගලයා තුළ මොකද්ද වෙනසක් හට ගන්න පටන් අර ගන්නවා. ඒ වෙනස පිළිබඳව බුරුම් ස්වාමීන් වහන්සේ උපමාවක් අරගෙන කියනවා මේ සතිය කියන වචනේ ඔබ ඉස්සලාම කවද්ද ඇහුවේ? නැත්නම් මේ සතිපට්ඨාන කියන අහන්න ඉස්සරලා ඉන්න වෙලාවක අපිට කොයි වෙලාවකරි මේ සතිය කියන වචනේ ඇහෙනවා. ඇහුනට පස්සේ ලක්ෂකින් කී දෙනාද මේක තමයි තේමා විය යුත්තේ. මේක තමයි අපේ හරපද්ධතිය විය යුත්තේ කියලා බාරගන්නේ. ඇහුණට අපි ඊට වැඩිය කොච්චර දෝ සතියට වැඩිය සද්ධාව ඉස්සරහින් තියෙනවා. වීර්යය ඉස්සරහින් තියෙනවා. සමාධිය ඉස්සරහින් තියෙනවා. ප්‍රඥාව ඉස්සරහින් තියෙනවා. මේසා ගුණ ප්‍රසාදයක් ඇති ඇතුළතට බැබලෙන මේ සතිය ඇහුණට ඒක බාරගන්න තියෙන මේ ස්වභාවික වරණය සමහර කියනවා 100%ක්ම අහඹයක් කියලා. එහෙම නැත්නම් තමහර කියනවා නෑ නෑ ඔක්කොටම සතිය කිව්වොත් ඔක්කොමලා අල්ලගන්නේ කියලා. නෑ එහෙම ගන්නෑ. ආදි කල්යාණේ කියලා කියන්නේ ඇහෙනකොටම මේක සුවිශේෂ දෙයක්. මේක මෙහෙම ගැන මම වෙනදට පොඩ්ඩක් බලන්න ඕනේ කියලා සුතමේමත් මට්ටමේදිම තේරුණොත් මේ බුදුචාන් වහන්සේ උගන්වීමේ විශාල සුවිශේෂ අංශයක් කියලා. අපි ඒකට කියනවා ආදිකල් යන එතකොට මෙයාට ජීවිතය අලුත් කරලා බලන්න පුළුවන්. මම මෙතෙක් කල් වැඩ කෙරුවේ සතිය බලාගෙන නෙවෙයි. මම අද ඉඳලා උත්සාහ කරලා බැලුවොත් මම මේ හැම දෙයක්ම සතිය හරහා බලනද එයා අලුත් වීමක් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා කල්යාණ ධර්ම කියලා. එහෙම නැත්නම් සුන්දර දේවල් වෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සයා මේ සතිය පිහිටවුවට පස්සේ ඒ මනුස්සයා ඉස්සර අපරාධකාරයෙක් වුණත් මේ සති ධර්මයේ තියෙන මේ සුවිශේෂී කල්යාණ ලක්ෂණය නිසා එයාට අලුත් ආත්මයක් ලැබෙනවා වගේ. අඟුලිමාල බුදුරජාන්සේ දකින්නකොටම බුදුරජාන්සේ කිව්වේ මම නතරුණ අඟුලිමාල වන නතරය. ඒක තමයි ආර්ය විවහාරය කිව්වේ. උඹට පුළුවන් නතර වෙයි. උඹලා දුවන්න දන්නවා. මේ මිනිස්සයා කල්පනා කරා යකෝ මටත් වැඩිය නතර කරන්න බැතර ඉක්මන යන ගමන් මේ ශ්‍රමණයා කියනවා මම නතර වුණයි කියලා පුළුවන් නතර වෙන්න කියලා කල්පනා කරනකොට මේ කඩු කිනිසි ඔක්කොම තිබුණ ආයුධ බිම වැටිලා තේරුම් ගත්ත මම මේ දුවන්න දැනගත්තට නතර කරන්න දන්නේ නැහැ. වැඳලා කතා කරලා කිව්වා මට කරුණා කරලා මට කියලා දෙන්න ඊට පස්සේ අර කොසල් රජුරන්ගේ සේනා හමුදාවට නතර කරන්න බැරි මේ දාමරිකයා තත්ත්වවාදියා ඒ වචනේ ඇහුණා විතරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් අනිත් ඔක්කොටම වැඩි විශේෂ සලකලා මේ මනසට මේ කියලා දුන්නාම කොසල් රජුරෝ ඇවිල්ලා කියනවා මෙහිමයි chance මහා දාමරිකෙක් ඉන්නවා මොනවත් කරන්නම දෙයක් නැහැ මගේ රාජ්‍යත් තර්ජනට ලක් වෙලයි කියලා. ඉතින් එතකොට ආනන්ද ඒක මේ අඟුලිමාල හැමෝට බුදුරජාණන්සේගේ උපස්ථානයේ ළඟට ඉන්නවා ළඟ ඉන්නවා. ඒතර බුදුරජාණන්සේ ආනෝ කොසල් රජගෙන් මේ මේ මං අල්ලා දුන්නොත් පෙන්නොත් මොකද කියන්නේ කියලා. ඒ කියන මේ අහවලා තමයි ඊය. ඒත් ඉස බාලට සවුරක් පුරවන කොසල් රජුරන්ට කොළ බොක්ක එළියට යන සයිස්. මොකද ඒ තරම් සෙනඟ බය වෙන මිනිස්සේ අර වචනේ ඇහුණා ඉච්චරයි. මම නිතරම කියන එකක් තමයි පටාචාරාව මේ වගේ බණ කියන සභාවකනේ කඩාන වදින්නේ. දරුවන් දෙන්නෙක් වදපු තරුණ කාන්තාවක් කුකුසෙත් දකින්නට බීතිකාවකටපත් වෙනවා. වතුර දකින්නට බීතිකාවකටපත් වෙනවා. දුමක් දකින්නට කෑ ගහනවා. මොකද දුම දකින්නටම දක්න්නේ මැරිච්ච අම්මගේ තාත්තගේ චිතකේ නගින දුම. වතුර දකින්නකොටම දක්න්නේ පොඩි උන් දෙන වතුරට වැටලා වතුරින් ගහගෙන ගිය හැටි. පියාකුස්සේ දකුණට මතක් වෙන ලේකටි දරුවා අරගෙන යන හැටින් පිස්සි පිස්සි කියලා මිනිස්සු කෑ ගහද්දී කඩාන වැටුණට පස්සේ බුදුජානනාංශී ආපාසකම එන්න පන්තිල් නමස්කාරය කියනකොට පන්තිල් ගන්න කියලා මොකක්වත් කිව්වේ නෑනේ. නංගී සීය පිටව ගනින් කිව්වා. එතන එච්චරනේ ඔයගොල්ලත් ඉන්නේ රෙද්ද ගැලවෙනකන් තමයි. අද රෙද්ද ගැලවිච්ච දවසේ ඕක කියනකොට තේරෙයි. දැන් මේ රෙදි ඇඳගෙන දරුවෝ ඉන්නවා. අම්මලා තාත්තලා ඉන්න නිසා කියනවා අපි ගෙදර ගිහිල්ලා ඊගා රිට්‍රීට් එකට එන්නම් ස්වාමීන් වහන්සේ. එච්චර හදිසියක් නැහැනේ දැන්. කවදා හරි රෙදි නැති වෙච්ච දවසේ තේරෙයි. මිනිහා මැරුණාට, දරුවෝ මැරුණාට, අම්මා මැරුණාට රෙදි නැති වුණාට සතිය පිහිටවන්න බැරි කමක් නැහැ. ඒකයි ඔය පටාචාර හැම තොරණකම ඇඳ ඇඳ පෙන්නන්නේ. අපි හිතනවා මේ දුවට බබා හම්බ වෙනකන් සතිය පිහිටවන්න බෑ. නැත්නම් අර වැඩේ කරනකන් සතිය පිහිටවන්න බෑ කියලා. ඇහිලා නැතුව නෙවෙයි. සතිය පිළිබඳව කනට වැටලා නැතුව නෙමෙයි අපි අහුලන්නේ නැහැ. අවුලන් නැත්තේ මොකද? ආදි කල්යාණයෙන් ඇතිවෙච්ච ඒ ගුණය ඇවිල්ලා නැහැ. ඒක දෙන්න අපිට කොච්චර දුරද යන්න ඕනද කියලා. ඒක නිසා යම් දවසක සතිය මම මේ සාමාන්‍ය මං වගේ මිනිස්සෙක් කතා කරනකොට ওই පන්දිස්වාංශම කතා කරනකොට හැම එකටම සතිය දීලාම තමයි කතා කරන්නේ. ඒ සතිය කියන වචනේ හරියට වර්ණනා කරන තේරුම් ගත්තට පස්සේ අපි මම කියන විදිහට උපන්දාසිර කරපු පවු නැත සතිය මිහිටපු මේ ක්ෂණේ වරක් වැන්දොත් කැලණියේ නෙවෙයි. සතිය පිහිටු මේ ක්ෂණේ ඒ මෝහපටත සියල්ලම කපනවා. අපි හිතන්නේ මුළු ලයිස්තුවම අරගන්න ඒක හරියට කෙහෙල් කඳක් වගේ හොන්ත කඩුවක් කරන වනවන්න කේල් ගහරහ යනවා වගේ අපි කරපු සියලු පව් එක චිත්තක්ෂණයකට කඩන්න පුළුවන් බව සතියේ පේනවා. නමුත් අපි තාමත් අර පව් සමාදන් වෙනවා. අච්චර තෙදවත් බලවත් සතිය සමාදන් වෙන්නේ. ඒ නිසා යම් චිත්තක්ෂණයක මේ සතිය මේ තා විශාල බලවත් එකක් කියලා දන්නවනම් මට කියන්න හිතෙනවා අන්නේ දැනගන්න මොහොත නිවන් ලබන මොහොතට වැඩිය ප්‍රසන්නයි කියලා. මේ කෙලෙස් ලෝකේ ජීවත් වෙන මිනිස්සෙකුට කියනවනම් බුදුන් කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙනවා ධර්මයක් දේශනා කරලා තියෙනවා මේ ධර්මයේ කියලා තියෙනවා මෙන්න මේම සතිය කියන දෙයක් ඒක බොහොම වඩන්න ඕන දෙයක්. නමුත් මේක පිළි අරගෙන ඒකට අපකැප වෙච්ච ගමන් කල්යාණයක් දැනෙනවා. වෙනසක් දැනෙනවා. සාන්ත ප්‍රණිතිකතියක් දැනෙනවා. දිඤ්ඤා වැඩි කියලා තේරෙනවා. ඒ එතකොට ලැබෙන මේ අලුත් වීම, එතකොට ලැබෙන මේ නවම භාවය නැත්නම් මේ තිරියම් භාවය ඔය නිවන් ලබන කෙනාටත් වැඩිය උතුම්. මොකද එතන තමයි ඉස්ලාම බීජය තැම්පත් වෙන තැන. ඊට පස්සේ යා උත්සාහ කරනවා ලද ලද වෙලාවේ ඒ සතිය තව තවත් දිනුන. ඒතකොට මජ්ජේ කල්යනට වෙනවා. ඒක වැඩෙන්න වැඩෙන්න. ඒක තව කරන්න කරන්න එතන එතන එතන එතන පුදුමාකාර විදිහට හරියටම එකට එක ස්වභාවයෙන් ප්‍රතිඵල දෙන්න පටන් ගන්නවා. අකාලිකයි කියලා එකට බුදුජානසේ සඳහන් කරන්නේ සතිචිත්තක්ෂණේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒ වැඩෙන වැඩෙන සතිචිත්තක්ෂණය පාසා කල්පනා වෙනවා අනේ මේ නොදන්න සතිය මම එදා දැනගත්ත දවසේ මට මෙන්න මේ තරම් විතර ලොකු ස්පාසුවක් අස්වසි ලකුණා මම ඊට පස්සේ මගේ පෙරපින නිසා මට හිතුණා මේක වඩන්න කියලා වැඩෙන බව දැනෙන්න දැනෙන්න වෙන්දට එක හුස්මක් වැඩිපුර ගන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්දට එක පියවරක් සතියින් ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. වෙනදට වෙඩිය වේදනාව තියෙද්දිත් සතිය වඩන්න පුළුවන් වෙනකොට. වෙනද තියෙද්දි නතර කරන මට්ටමට ආපු සද්ද තියෙද්දිත් සතිය වඩන්න පුළුවන් වෙනකොට. මේක එන්න එන්න එන්න එන්න ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා මේ මජ්ජ කල්යාණයේ වශයෙන් ගන්න ගන්න පියවරට ඒහා සමාන ප්‍රතිඵල එනවා දකින්නට පේනවා මේ ගුණය බුදුරජාණන්සේත් එක ජේතවනාරාමේ එතන හිටියත් එකයි මෙතන හිටියත් එකයි ඒක කාලයේ කිසි වෙනසක් ඇතර ඇති කරන්නේ දේශේ කිසිම වෙනසක් ඇති කරන්නේ ඒ තරම් මේ සත්‍ය ධර්මයේ තියෙන තෙද සත්‍ය ධර්මයේ තියෙන අකාලික ස්වરૂපය ඒක කියන ඉලෙක්ට්‍රික්ය අත තිබ්බ ගමන් වදිනවා ආයේ මේ පසු ප්‍රතිඵල දෙන එකක් නෙවෙයි අන්න එක තීරුම් ගත්ත මනුස්සයට නැත්නම් මේ සතිය කියන එකේ හරපද්ධතියේ තීරුම් ගත්ත මනුස්සයට කියන්න හිතෙනවා ළමාට වරදින්නත් වැරදි කියලා හිතන් ගන්න තියෙනවා. ලෝකේ තියෙන ලොකුම ඇබ්බැහි ඕක තමයි. ඒක අල්ලපනසට මැරුවයි කිව්වත් අතාරින්නේ. අම්මා තාත්තා අතාරින්න උනත් අම්මා තාත්තා අතාරින්න මිසක සතිය අතාරින්නේ නැහැ. වස්තු භෝග අතාරින්න වෙනවා කිව්වොත් ඒකත් අතාරින්න මිසක සතිය නැත කරන්නේ. ඒක නිසා මේ නිස්සරණ වණෙන් මට අර ඒ ඒ සතිය කියන කුඩුමුලක් විකුණ ගන්න හම්බුනොත් එකෙකුට බිස්නස් ලාභයි මගේ. මම පිටරට යනකොටත් එකක් දෙකක් කරයි යනවා. ඉල්ල එකෙකුට දීලා આવොත් ගහපු එකා ආයේ කවදාවත් ගලවන්න බෑනේ. එනිසා මේ සියලු දෙනා මේක එක අරන් ගිහලා තව එක්කෙනෙක් එක්කෙනෙකුට පූජා කරන්න පුළුවන් නම් කුඩුමුලක් එක එක සති අරිඹුවක් එහෙනම් ඔය අපි ඔය තටමන බුද්ධහම රැකීමේ කිසිම ප්‍රශ්නයක් අපිට එන්නේ නැහැ. ඒ නිසා ඉස්සලා හුත්තට මේක වඩා ගන්න වඩල්ලා තේරුම් ගන්න එක වඩනකොට තමයි හම්බෙන්නේ මධ්‍යයේ කල්යාණය. ඊට පස්සේ දන්න කියන කෙනෙකුට අපේ නෑෙන්ද හිතවතෙකුට හුදුවට පැත්තකට කරලා එක මුලක් විකුණ ගන්නවා. මේක වැවෙනවා පුදුමාකාර විදියට. ඒක නිසා Taman ඒ මජ්ජේ කල්යාණේ නැතුව මේක විකුණන්න විකිරෙන්නේ නෑ. ඒක ඉස්සර තමයි අත්දකින්න ඕනේ. අත්දකට පස්සේ ඔය මතක තියාගන්න ඕගොල්ලෝ වික්කේ නැතත් ලොකු සංස් කියන එක සංක්‍රමණික රෝගයක් කිය. ඒ ලෙඩේ හැදුනොත් පස්සේ බෝ වෙනවා හැම කෙනාටම. මේ සතිය කියන එකමයි එකම දේ. ඕක වැඩිමටයි කල යුත්තේ කියලා මේ මිනිස්සයා ඒක තේරුම් ගත්තට පස්සේ ඒකට කියනවා good vibrations කියලා. එයාගේ නිකුත් වෙන හැම vibration එකක් නැත්නම් සංක්‍රමික රෝගයක් පාටපත් වෙන අපි හිතන අපි කරනවායි කියලා. නෑ ඒක කෙරෙන දෙයක්. ඒ නිසා එතෙන්ට එන්න මේ ආදි කල්යාණේ බෑ. සතියමයි වැදගත් කියන එක තේරුම් ගත්තටමදි ඒට ජීවත් වෙන්න ඒ අනුව ජීවන රටාව සකස් කරගෙන ඒ ඉදිරියට යනකොට ඒන සද්දේ ඒන සුවඳ ඒන මේ තෙද ඒක ධර්මමය ගුණයක්. ඒකට කියන්නේ ඕපනයික කියන ගුණය අනික් කට්ටියත් අදගෙන ඉදිරියට යනවා. ඉතින් මම අද මෙතනින් ධර්ම දේශනාව නැත කරනවා අපි හෙට තවදුරටත් උත්සාහ කරන මේ ධර්මයේ තියෙන මේ සුවක්ඛාත ගුණයට අමතරව තියෙන ගුණ අපි මේ සතිය වඩන හැම චිත්තක්ෂණයකම කාන්ටාරයකට ගහපවන්න නැගෙන රැව් පිළි රැව් දෙන්නා වගේ කිංකිටි නාදයක් වගේ පැතිරෙනවා අන්න ඒක තවදුරටත් ඉදිරි පැතිරි වැඩිම සඳහා මේ ධර්ම දේශනාවත් මේ ගත කරන භාවනා නේවාතික භාවනා වැඩපිළිවෙලත් සියලු දෙනාට පහසුවක් සද්ධාාවක් ධෛර්යයක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා